යෝගාශ්‍ර මහා සංඝරත්නයන් අවසරයි අපි පාරක මාතෘ සම්බන්ධ කරගෙන එම වෙනසුරාදාම චාරිත්‍රානුකූල පාත්‍ර ධර්ම සාකච්ඡාව සඳහායදත් අපිට කාලය දෙමිලා තියෙන්නේ ඒ සඳහා අපි පැය කමාරකට කාලයක් ගන්න බලාපොරොත්තු වෙමු ඒදී අපි මුලින්ම දවසට නියමිත විවස්ථාව සීපත් කරගෙන ඊගාවට දවසේ පාරේ යන පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුව ධර්ම සාකච්ඡාව ඉදිරියට ගෙන බලාපොරොත්තු වෙන්නේ. ඒකදී කැමැති පරිදි විවිධ ධර්ම සාකච්ඡාවක් බාටපත් කරගන්න පුළුවන් වෙනවා. අද විවස්ථාව වශයෙන් අංක පළවෙනි අංකේ සඳහන් කරලා තියෙන්නේ යෝගාශ්‍රමික කතිකාවතේ දෙවෙනි කොටස කියවීමයි. සිල් දනාගයක දැනගැනීම මම කියවනවා කවුද කාර්මික අවධානය මේ දෙවිතුන් මේ වාසල කරනවායි මතක් කරගන්න. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු වෙයින් ගිහි නොගී හැම කෙනෙකු හාම ගේති ප්‍රේමෙන් නුසුදුසු ආලකන් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූ බාලතරණයන් හාද රහසී නොබිනිය යුතුය. නවට්ටති හසන්තේන සම්තුං චේව නිශීදිතෝ වත්තුස්මින් හතනීයස්මින් මේ තමත්තන්තු වට්ටති. යුහෙන් ආරාමේද ගමේද සුදුසු කරුණකෝ අදසිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේන කාතබ්බාමි සත්තාය ලෝලතා යුහෙයින් සැපදේයිද ලොල් නොවිය යුතුය දාගත් මුහ බලවමෙමින්ද ගඳ දුම් මල් පහන් නෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය ගමේ මිනිසුන් සමග ප්‍රතිසම්බන්ධ අඩුපාඩුකම් කීම ආදී කතාද විසභාය කතාද නොකළ යුතුය වැඩිමහල් සංගුණ හා ආදර ගෞරව ඇතිව නැමී සිටෝ ඉඳගෙන කතා කළ යුතුය දරුවන් නැගලා ආදරෙනව දැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා වනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම් නිසා හෝ හිතවත් යන හැඟීම් නිසා හෝ අනුත් තර්ජන ආදී නොකරනු. වැඩි මහල්ලන් නොවිචාරා මන නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හට ගන්න අධිකරණයක් කිසිදෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලාදී පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකෙක් වශයෙන් රාජාධිකරණයට නොයයි. ධර්මයේ පිටිබඳවද ශාස්ත්‍රයේ පිටිබඳවද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව තමන් ඊට සම්බන්ධ නොවිය යුතුයි. තීරණයකට නොබැසීන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගතිය යුතුයි. සෝබන්තෝ වනං රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝබන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහි ඊලාබර්ණෙමමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්තිකිලම ධාන යෝගයට අයත් වන කෂ්ඨෘත දුෂ්කර ආසන ආදී වර්ධනී කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෝගික ක්‍රම කුරුදු කර වරද නැති. ඊලං කර්මාදී සුදුසු කරණක් වොත් සුදුසු කරණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බෑර ගමන් නැවැත්විය යුතුය. බෑර හැරිය නොහැකි කරුණක් පමිනි කල්ලි ආරණ්‍ය ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. හිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයි. හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තම වඩන කර්මස්ථාන රක්ෂණ දුතාංග ආදී ආචාර්ය උපාධ්‍ය ආදී තුමුත් සිස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. නබික්කවේ කේනචි පරියායන ජාතර වලිතං සාදී තබ්බංගේ වදාළ බැවින් රන් රිදී මුළුමතල් පිළිගැනීම මුදල් සමාදන් කිරීම, ශූර පිළිකර පොත්පත් ආදී මුදලට දීම, අර මුදල් පිහිටවීම, මුදල් ගණනුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර පැතිකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමයේ යෝගා ශ්‍රමීය කාර්ක ස්වභාවයේ අනුමැතිය ඇතිව අපිනසනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතමතේ ඉදිකරන සේනාසන යෝගාසන සංස්ථාට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති අනුතරපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට අයත් වන සී ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉද කඩම් පවරා නොගත යුතුය. නැවතී සිතින් තරකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසරපත්යක් රැගෙන යා යුතුය. චේරිචාර ව්‍යවිධින අකීකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නියම පරිදි සංස්ථාවේ ඉඟත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී යුතුය. ශිෂ්‍ය සාමණේර සංගම් ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනු. උපසම්පන්න අනුපසම්පර ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මහාශක්තෝදී ඉදිරිපත් කළ යුතු බැවිනු. ලෝකාසුමේ තේනාසනයන් නී පැවිදි වූද උපවිදි වූද අපවත් වූ දිවත් වූ වික්ෂු ශාපනීරයන් පිළිපද වාර්තාවක් මුකමාව කාරකත භාවට ඉදිරිපත් කළ යුතුය. කරු ප්‍රසම්පදා විනී කර්මයේ සිටි කිරීමට පෙර ශ්‍රී ලංකා රාමජ මහානිකායේ ලේකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදානුකූලව කරුප සම්පදා විනී කර්මයේ සිටි කළ යුතුය. බාහිර භික්ෂු ශාපනීරවරුන් කරුප සම්පදා විනී කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී සාසනික කරු විනී කර්මයන් සිදු කිරීමේදී යෝගාසනාධිපතින් වහන්සේගේ අන්තර්ගතවම සිදු කළ යුතුය. යෝගාසමී සිල් සේනාසනයන්හි යෝගාවචර දිනචර්යා කතිකාවත අඩමතකට වරක් ඒවා මේ પરමාර්ථයේ සීගන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳමින් අකීකරවන ශිෂ්‍යයන්ට තුන්වර දක්වා අවවාද කොට වර්ධෝගේ අත්පති සටහන් කළ යුතුය. නැවතත් වරදී යෙදී නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරු නුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමී කතිකාවතලි. එතකොට ලබන සැරේට දිනචරියාව සිපත් කියවනවා කියන මතක් පිළිමත් එක්ක විවස්ථා කීමකට කරන මේ බලාපොරොත්තු වෙන ධම්මපද කාදාවක්. රහතන් නොපැරිය යුතු පරිවත් මහතෙරුන් අරබ කල මොකද මහචුගාව රහතන් නොපැරිය යුතු කාරණා සරියුත් මහතෙරුන් අරබ සරත් නුවර දෙව්රම න බ්‍රාහ්මනස්ස පහරෙය්‍ය නාස්ස මුංචේත බ්‍රාහ්මනෝ දීගාහ්මනස්ස හන්තරං තතෝ දීයස්ස මුංචති අන්වය බ්‍රාහ්මනස්ස න පහරෙය්‍ය බ්‍රාහ්මනෝ අස්ස න මුංචේත බ්‍රාහ්මනස්ස හන්තරං දී යෝ අස්ස මුංචති තතෝ දී වාචය රහතුන්ට පහර නොදිය යුතු රහතුන්ට පහර දෙන්නාට නින්දා කටයුතු රහත් පුඟුල්හට පහර නොදෙන්නේය රහත් පුඟුල් ඒ පහර දුන්නහුට නොකිතෙන්නේය රහත් පුඟුල්හට පහර දෙන්නහුට නින්දා නෙවේවා යමෙක් ඒ පහර දුන්නහුට කිපේද ඊටත් වඩා නින්දා වේවා ගාමනස්ස සිතින් පව් බහැර කළහුටය රහතන් වහන්සේටය න පහරේය නොගතන්නේය රහත් මුගුල් රහත් කෙනෙකුටවත් අන් කිසි සතෙකුටවත් අත්පා දඬු මුගුරු ඈත් ආදීන් නොපහැරීමය න මුංචේත නොකිපෙන්නේය බැන්න විට මට බන්න ලදයි කියා හෝ පහර දුන්නිට මට පහර පහරන ලදයි කියා හෝ කුකුත් නොවන්නේය කෝපනවන්නේය හන්තරං පහර දෙන්නාටය රහසුන්ට ගසන් තැනැත්තාටය දී නින්දා වේවා දී සිස් යන අරුත් ඇති වචනයේදී මුංචති කිපීමය තමාට පාර දුන්නවට කිපීමය යමේ කෙසේ කිපේ නම් ඔහු රහතුන්ට පහර දුන් තැනැත්තාට වඩා නිඳා කටයුත්තේදී මොකද ගාතාව නේ බ්‍රාහ්මණ පා බ්‍රාහ්මණ සභාරිය හරේ නාසමුංචේත බ්‍රාහ්මණ දී බ්‍රාහ්මණ සහන්තාරම් තතෝ දී යස මුංකති. නිදානේ ආරදුන්නහට කළ අනුකම්පාව පරියුත් මහතෙර පැවැත්නවර බොහෝ දෙන රැස්තන හැමතැනම පාරිපුත මහතෙරුන්ගේ ගුණ වනති අහෝ පරියුත් මහමුදුරන්ගේ ඉවතීම මහත්ය කිසි දවසක නොකිපිනේ සේක සුගන්ධ සුගන්ධ දෙකට මහ පොළොව සමව පවත්නා මෙන් නිතර සමසිත සිතත්තේය විනිවාය කෙරෙහිද බිඳුවාය කෙරෙහි මෙත් සිතත්තේයයි කියති එයතු මිසදිතු ගමනෙක් කෝපනවන කෙනෙක් නම් නැත. මම ඔහු කෝප කරවන්නෙමි කීයේය. ಗುಣ කියමින් සිටියා හැකිනම් කෝප කරවයි කීහ. ඒ මිසදිතු ගමනා පසු දවසේක සාරිපුත්ත මහතෙරුන් පිළිපිනිස මඟ වඩින්න දැක පිටුපසින් නවු පිටව පිටට මහත් වූ අතුල් පහරක් දුනි. කරින් පෙර පිටුපස නොබලාම වඩි ගමනා 10න් පෙලි වහා දිවගත් පාමුල වැඳ වැටි අනේ හිමිනි කමන්න කමන්නේ කීයේය පරිත්තර ඔබ කුමක් කළෙහිද? බමුණන් ඔබ වහන්සේගේ ඊවසීම විමසන්ට පහරක් දෙමිනි. පරිත්තර කමා කළෙමි වදාළේය. බමුණා එසේනම් මාගේ ගෙදර ධන් වැළඳුම මැනව. පරිත්තර ඒ අයුම යසූ තේක. බමුණා පාත්‍රය රැගෙන ගෙදරට වැඩමවා වැළඳ වී පරි සාරිපුත්ත මහතෙරුන්ට ගැසුවේ හැම දිනෙකම කලමුණාහ. ඔව් බමුණාගේගේ වටකර පැලින් පැලින් කිරීමට වෑයම් කෙරෙති. පෙරහු බමුණා මාගෙන් සමාව ගත්තේය. මම සමාව දුනිමි. දිනුවහුට විනුවීමත් ඉතලේ තුලද චරන්ති කාවේ Thank you. දරුවිතර පිටුපස නොබලා වඩි ගමුණා දහයෙන් පෙළී වහා දිවක පාමුල වැඳ වැටි අනේ මිනි කමන්න කමනෑ කීයේය දරුවිතර ඔබ කුමක් කළෙහිද ගමුණා ඔබ වහන්සේගේ ඉවසීම විසන්ත පහරක් දුනිමි දරුවිතර සමාගලමි වදාළසේක ගමුණා එසේනම් මාගේ විතර රංගලඳුර මැනව දරුවිතර ඒ ආයුධ ඉවසූ තේක බමුණා පාත්‍රයගෙන ගෙදරට වැඩමවා වැළඳවි ආරිපුත්ත මහතෙරුන්ට ගැටුවේ හැම දිනෙකම කලඹුණාහ ඔහු බමුණාගේගේ වටකර කලින් පිළින් කිරීමට වෑයම් කෙරෙති කෙරෙහි භවනා මාර්ගයෙන් සමාව ගත්තේය. මම සමාව දුනිමි විනුවහුට විනීමක් පහර දුන්න පහර දීමක් නොසුදුසුයයි වදාරා බමුණාට සැලීම් පෙලීම් නොකරනසේ අවවාද කොට පිරිස සංසා කලාවේ සංසිද්ධා විහාරයට වැඩිසේක ගම්සභේට ඇතු අහන්ද අහෝ සාරිපුත්ත මහතෙර වූ නිහදුතු බමුණකින් පහර ලැබ ඔහුගේ ගෙදරම වැළඳූහ එය උන්වහන්සේ වැනි කෙනෙකුට තරම් නොවේයයි පැවසූහ ඒ නිමිති කොට බුදුරදුන් මෙහි දැක්වූ හතාට දෙකයි වදාළ සේක ඒක තවත් ගාතාවක් තියෙනවද? ඒ කියන්නේ ගාතා දෙකක් තියෙනවා. දැන් කිව්වේ ඒකයි. අපි යන්නේ දවස් දෙක තියාගමු. දැන් මේක ඇත්තටම මේ ඔය අද තියෙන හුඟා ප්‍රශ්න වලට උත්තරේ උතන තමයි තියෙන්නේ. ඒක අපි වෙලා තියෙන ඉතින් ඔක්කොම රහත් වෙලා නැති එක පොඩි ප්‍රශ්නකට තියෙන්නේ. ඒ නිසා කරන්නේ එකට එක කරන්න හදනවා. ඉතින් ඒක ඇත්තටම මේ නොරහත් භවයේ ලකුණ. ඒ නිසා එක ටිකක් කරන එකේ වැරද්දකුත් නැහැ. වෙන මොනෝ කරන්නේ. ඒක කරපුවාම ගෙවෙනවනේ ඉවර වෙනවනේ. ඉතින් ඉවර වෙන්නේ නැතුව හිතාගෙන මම ඉවසනවා කියලා ඉන්න බෑ. හතලා නැතුව ඉවසන්න බෑ. එතකොට කොහෙන් හරි කොපිට දාන්න. ඉතින් ඒ නිසා හොඳ වැඩේ තමයි ඔය තියෙන තාලේ නිසා කාටවත් මොනවත් මේ දෝෂයක් කියන්න බෑ. ඒකත් හරි ලස්සනයි නැතුව අපි චිත්‍රපටි බලන්නේ ඕකට තමයි. චිත්‍රපටි බලන්නේ ඉතින් ගහ ගන්නවා මේ රණ්ඩු වෙනවා යාළු වෙනවා අලුත් අවුරුද්දට බුලත් දෙනවා අවුරුද්ද පුරාම රණ්ඩු වෙනවා. ඉතින් ලොකු සංස්කෘතියක් තමයි යෝගේ තියෙන්නේ. රහත් වුණාට පස්සේ වෙනම සංස්කෘතියක් තියෙනවා. ඒක මේ මුළු ලෝකෙම ගෙනියන මේ සම්පූර්ණ පැවැත්ම පිළිබඳ සංස්කෘතිය තනි විඤ්ඤා තනි උත්තරයක් දෙනවා. ගැහුවට තරහ ගන්නෙත් නැහැ. ඊට පස්සේ තරහ ගත්තේ නැතුවට මිනිස්සු තරහ ගන්නවා. ඒ ඒ අත්‍යත් රටන්න කියන්නේත් නැහැ. ඒක තමයි හුඟක් අමාරු දෙය. බමුණත් එක්ක ගනුදෙනු ඉවර කරතයි. බමුණා ගැව්වා බමුණට සමාව දුන්නා ඉවරයි. ඊට පස්සේ බුදුහාමුදුරගේ ගෝලියෝ ටිකම ආයෙත් වැත්තෝර කචුකුතු ගන්න. මේ සාර්පුත්‍ර සාදේ වටින්නේ නැහැ අර මනුස්සයා ගෙදෙට්ට ගියේ කියලා. මේ ගහපු මිනිහා වහ දුන්නොත් වෙන මොනවාරි කෙරුවොත් සාරිපුත්‍ර සාංශේ කියන්නේ ඒකට මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ ඉතින් මමවත් මේ වගේ දෙයක් කරුවේ නැත්නම් බුදුහාමුදුර කරන්නේ ඕක කියලා උන්වහන්සේ ඒ වැඩේ කරනවා. අර මේ සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තියෙනවා සමාය සමාසත්සං කරේයස්ය දුර්ජනං කිං කාරණා අත්තුනේ පතිතං වහ්නේ තතේව උපසම්මති කිය. තමා ළඟ ශාන්තිය නැමැති ආයුධය තියෙනවා නම් දුර්ජනේ කුමක් කරන්නද කියලා. මම දන්නවා නම් එකයි තියෙන්නේ ඕකට. අර වෙලා දෙන්නේ අපි රහත් වෙලා නැති නිසා තාම කොකිත වෙන ගතියක් තියෙනවා. මේක තමයි එකට එකක් කරන්න ඕන නැත්නම් මතක පාඩම උගන්නන්න ඕනේ නැත්නම් මේ මගේ මගේ සාචරය සනසන්න ඕනේ කියලා ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඒකේ වෙන්නේ අපි අර ශාන්තිය පරීක්ෂා වෙන්නේ නැති එකයි වෙන්නේ. ශාන්තිය පරීක්ෂා වෙනවනම් දුර්ජනයින්ට කරගන්න දෙයක් නැති වෙනවා. ඒ කියන්නේ දුර්ජනයා කිපිලා එන්නේ අපි ප්‍රතික්‍රියා කෙරුවොත් විතරයි. ප්‍රතික්‍රියා කරුවේ නැත්නම් මේක තමයි දුර්ජනයින්ට කරන්න තියෙන එකම මේ පිළියෙම ඒක උත්තරයක් දෙනවා මේ තනකොළ නැති බිමකට හෙනයක් පාත් වුණාට හෙන එතනම නිවිලා යන මිසකට කරන්න දෙයක් නැහැ. තනකොළ හරි වේලිච්ච මොනවාට තිබුණොත් තමයි ගිනි ගන්නෙ. ඉතින් ගිනි ගන්න දෙයක් නැහැ අතුරුනේ පතිතාව වහනි. අතුරු තුනක් තැනක වැටුණා වූ අකුණ ගිනි අකුණ එහෙම නිවිලම. ඒක ගිනි ගන්න දෙන්නේ. ගිනි ගන්න දෙයක් තියෙන එක ඇත්තට අකුණේ දෝෂයක් නෙවෙයි. ඒක පොළවේ දෝෂයක්. පොළවේ ගිනි ගන්න දේවල් තිබුණොත් තමයි ගිනි ගන්න. ඒ නිසා අපි ළඟ තරහ යන කාරණාවක් තියෙනවනම් තමයි තාම නියෝජනක කෙලෙස් තියෙනවනම් තමයි මේ කවුරු හරි මොනවට ඇවිල්ලා කරනකොට ප්‍රතික්‍රියා කරන්නේ. ඉතින් මේ ප්‍රතික්‍රියා කිරීමෙන්ම තේරෙන පටන් අර ගන්නවා තාම දෙපැත්තම සංසිද්ධිලා නැහැ. ගැටුමක් ඇති වෙන්න නම් දෙපැත්තම කෙලෙස් තියෙන්න ගැටුම වළක්වන්න තනි මිනිහෙක් කෙලෙස් නෙවෙපහම ඇති. තනි මනසා කෙලෙස් නෙවෙපහම දෙපාරක් වෙනවා. එකක් තමයි ගහන වෙලාවදීව ගන්න ඕනේ. දෙක තමයි සමාව දුන්නයි කියලා බනින වෙලාවදී කියලා. ඒක තමයි උගාවක් අමාරු මේ මෙච්චර ලෝකයේ මේ කිනක කරන වෙලාවදී ඇයි සමාව දෙන්නේ? සමාව වෙනුවට මොනවාරි කෙනෙක් ඉලක්ක කරන දෙන එකට එකක්වත් කරන්න දෙන්නේ නැහැ. වැඩිපුර නෙවෙයි කියලා. ඉතින් අර කටුකුරුන් දෙනාද කියනවා එකට එකෙන් නතර වෙන්නේ නැහැ කවදාකවත්. එකට වැඩිය පොඩ්ඩක් වැඩිපුර తీර තමයි නතර කරන්නේ. එකට දෙකක් කරනවා. ඊට පස්සේ දෙකට හතරක් ආපහු වෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් නඩු යනවා, උසාවිය යනවා, විනිශ්චයකාරවන්ට කියනවා මොනවාක්වත් නැහැ. පැමිණි දුක් පැවිදහයි කියලා ඔය එන දේ කවයබන හිතියාම ඕක අර තනකොළ නැති බිම වැඩි තේහනක් වුණා වගේ එතනම මේ මේ සංසිඳනවා කියලා කියනවා. හෙනේ හෙනේ විසින්ම සංසිඳනවා. ඒක තමයි හෙනේට වැදින හෙනේ. හෙනයක් එන්නේ මොනවා හරි ගිනි ගෙඩියක් දෙන්න බලාගෙන. ඉතින් ඒක එතරම් සංසිඳිත වුණොත් ඒකට හෙනේට හෙනයක් වදිනවා. ඉතින් ඒක කරන්න තියෙන එකම දේ ප්‍රතික්‍රියා නොකිරීම. ඉතින් ඒක අර මේ පුරුදු කරම නැති කට්ටියට හරි විසයි ඔය කතාව. කියනවවත් අහන්න කැමති නෑ මේ අනිවාර්යයෙන් ප්‍රතික්‍රියා කරන්න තමයි ඔය ලෝකේ තියෙන උපක්‍රම දැනුම එහෙම නැත්නම් මේ ජනමාධ්‍ය ඔක්කොගෙම කරන්නේ ඕකයි. ඉතින් ඒ නිසා මේ වගේ තැන් වලට ආපුවාම මේකට හොඳම නිදර්ශනයක් අපිට ලැබෙනවා කැලේ. මේ කැලේට මොනවා කරත් කැලේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. බුදුජානනාංශ දේශනා කරන කැලේ කපන්න ගහක් කපන්න එන පොරෝකාරයලත් හේවන දෙනවා මිසක් උඹ බලයන් කියන්නේ. ඒ වගේම කැලේ කවදාකවත් කාගෙවත් මොනවාක්වත් ඉල්ලන්නේ නැතිලු හැබැයි මනුස්සයාට ඕන කරන සියලුම දේ දෙනවා කියලා. කෑම බීම ඉඳුම් හිතුම් ආහන වාහන අරසාව තේරම දෙනවා. ඒ නිසා බුදුජානක සඳහන් කරනවා කැලේ වගේ පද්ධතියක් උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට වැදලා නැහැ කියලා. ඉතින් ඒක මේ ලොකු ස්වාමීන් වහන්සේගේ මේ පොතක මම ළඟදී එකක් මුද්‍රේ කරන්න බලාපොරොත්තු වෙනවා. සඳහන් කරලා තියෙනවා මේ කෙලස් කපන වැඩේට නම් කැලේමයි කියලා. එළියට ඉගෙන කරන්න බෑ මොකද ওই දෙවනි රැල්ල විඳගන්න බෑ. ආරිපුත්තු ස්වාමීන් වහන්සේ ගුටි කාලා දානෙත් බාර අරගෙන එතකොට ඒ වැඩේ ඉවරයි. නමුත් ඒකෝර තමයි රට්ටු කිපිලා අර මිනිස්සුයර ගහන්න හදන්නේ. ඒක සාරිපුත්‍ර සාන්ති කරන්නේ අර මංසට පාත්‍රය දෙනවා. මොකද පාත්‍රය ඊතර තියලා පාත්‍රය අරගෙන සාරිපුත්‍ර සාන්ති මේ මේ ගියානම් මේ කුටියට අර මිනිහා ගේ පොඩි කරනවා. මිනිහා මරනවා. ඉතින් ඒ නිසා කියන්නේ පාත්‍රය අතර දීලා මිනිහා පාත්‍රය යන පිටිපස්සෙන් එනකොට දැන් මිනිසුන්ට ගහන්න බෑනේ. ළඟින්නේ නැන්නේ. ඒකෝට අර මිනිස්සු අර මිනිහාට උසිරු උසිරු මේ කෙනෙක් කරනකොට අහන මොකද කියලා. නෑ නෑ මූව තියන්න බෑ. අපි ඉන්න ලොකු මහවතුරාන්න මෙහෙම කරා නම් ඒක නැති කරන්න ඕනේ. සල්සන් කියනවා දැන් ගුටි කෑගේ උඹලද? එහෙනම් සමාව දෙන්න ඕනේ මමද මම උඹලද? නෑ. ඒක ඉතින් උඹලට බලාගන්න මේවත් මගේ මේ කැපකාරයා. මේ වාත්‍රේ කියන්නේ මිනිහට තියන්නේ. ඉතින් ඒ ඒ ඥානේ නොතිබුණා නම් සිද්ධිය හමාර වෙන්නේ බෞද්ධයෝ දිනලා. බෞද්ධ දිනුවයි කියන්නේ බුද්ධ ධර්ම විනාශ වෙනවා. ඒක නිසා සාරිපුත්‍රාට එතෙන්දි කරන්නේ අර මනුස්සයාට ආරක්ෂා පිළිබඳ පාත්‍රය අතර දෙනවා. දීලවල පිටිපස්සේ යනවා. එතකොට ඒ මනුස්සයාට අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ ළඟ යන්නත් උනේ ගහන්න බෑ පාත්‍රය ඇති. මිනිහරතෝ ගේගිනි තියලා තියවඩකුත් නැහැ. මිනිහ බේනවා. ඉතින් ඒකට ආර දඩුවත් වෙනසේ සඳහන් කරන්නේ දී බ්‍රාහ්මණයට පහරෙය බමුණෙකුට පහර දෙන කෙනා මේ තනින්දා වේවා. ඊට පස්සේ ඒ කෙනාට මම පහර දෙන්න එපා ගන්න දෙක හොඳ නැහැ. පහර දුන්නොත් ඒ අත්ත නිඳා වේවා. ඒ නිඳා ගහපු මනුස්සයාට නැවතත් රහතන් වහන්සේ බ්‍රාහ්මණයා ප්‍රතික්‍රියා කළොත් ඒ ගහපු විඤ්ඤාට වැඩිය ඒ බ්‍රාහ්මණයට නිඳා වේවා කියලා තියෙනවා. බමුණුකම කියලා කියන්නේ ගැහුවට නතර නොවන ගතිය. නිසා අපේ සිංහල කියමුණක් තියෙනවා බල්ලෙක් හපල කෑවට අපි බල්ලා හපල කන්නේ කියොත් අපි බලු වෙනවා. ලහපල කන්නේ නැහැ අපි පොල්ලකින් ගන්න ඕන. ඒ අපේ ගීකමද ඒ වගේ තමයි දරුවතෙන් සඳහන් කරන ඒ මිනිස්යා පරීක්ෂා කරන්න හරි මොකටද ගැව්වා. ඊට පස්සේ ආපහු ගහනවා කියලා කියන්නේ ඒකට තියෙන නින්දා වැඩක් කරන්න තියෙන්නේ මේ ආර්ය විවහාරයේ උත්තර දෙන එකයි. ආර්ය විවහාරයේ උත්තරය කියලා කියන්නේ මේ ඉවසීමේ ශක්තිය මොකක්ද කියලා බලන්නේ. ඉතින් ඔක වෙලා තියෙන්නේ මේ කවදාකවත් සද්ධාවන්තේ කොයි වගේ පරීක්ෂාවක් කරන්නේ නැහැ. ඉතින් වැඩේ ඇත්ත බලන්න නම් අනිවාර්යයෙන්ම අසද්ධාවන්තයෙක් ඉන්න ඕනේ. නිසා කියනවා සරුවචනාංශයේ ගුණ ඔච්චරම මතුවෙන්නේ නැහැ කියනවා දේවදත්ත නොහිතින්ද. දේවදත්ත හිතේ නැත්නම් කවුරක්වත් වැඳ වැඳ ඉන්නවසක ගුණ බලන්න යන්නේ දැන්වත් අපි නාලාගිරිය තානේ පෙන්වන්නේ බුදුහාමුදුරනේ සෙල්ලම් පෙන්වන්නේ. ඉතින් යාම ඊතලකාරෝ යවුපේ නැත්නම් බුදුජානනාංශයේ වෙසක් ප්‍රහුවට වැඩි වෙන්නේ මේ අපි කරපු වැඩ නෙවෙයි. දේවදත්ත කරපු වැඩ කියලා පෙන්වන්නේ. ඉතින් අතිච්ච මානිකාව විතර කරපු වැඩ. ඉතින් ගියාම අඟුලිමාල ඇවිල්ලා කරපෙව්වා මහා ලොකෝට දුස් කළා පෙන්න. මොකද හේතුව අපිට කරන්න බැරි වැඩක් කරලා තියෙනවා. ඊටත් ලොකු වැඩක් බුදුහාමුදුර කරලා තියෙනවා. ඒ නිසා බුදුජානනාතිගේ ගුණ මැවිලා තියෙන්නේ ගුණවතුන්ට වැඩිය දුස්සීලයෝ ඔලමුල නැතුව බුදුහාමුදුර පරීක්ෂා කරලා තියෙනවා. ඒක කරන්න බෑ. හිතක් ඇති කෙනෙකුට කරන්න බෑ. ඊට පස්සේ බුදුජානනාතේ යත්තන්ට අර වගේම සලකනකොට අන්න මහ විශාල බුදු ගුණයක් බුදු හිරියක් මත වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා මේ ඔය මොනවාරි ටෙම්පරාචර් කරනට හරි මේ කරනකොට මිරිස් කෑල්ලක් අනමනාර හැර කටගැස්ම ටිකෙන් තමයි මේ බාගෙන ආහාරයේ රසය එන්නේ. ඒ රසය ගැනීම සඳහා නිකන් කන්න බැරි දෙයක් එකට කෑල්ලක් දාගුවම බුදුමාකාර රසයක් තියෙන නිසා හැමදේම පද වෙනකොට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මේ පදම පදම තියෙන එකේ හැම දෙයකම නියෝජනයක් තියෙනවා. හොඳ විචක් වෙනවා. අපිට ඕන වෙලා තියෙන්නේ අන්නේ ලෝක පදමත නැත්නම් ඇති හැටියට පුරුදු කරගන්න එකයි. ඒක පුරුදු කරගන්න අපි හොඳ කරදර කරන්නේ නැති පරිසරයක ඉඳලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ කරදර පරිසරයට පුරුදු වෙලා පරිසරය හා සමානම ගඟහක් වගේ ගලක් වගේ රහතන් වහන්සේ නමක් හිතක් හදාගත්ත දවසට විතරයි අපිට පුළුවන් වෙන්නේ දුක ජීවත් කරයි කියලා කියන්නේ. එහෙම නැතුව තම තමන්ගේ කියලා මමයේ කියලා කෙනෙක් පරිසරයෙන් ලෝකයෙන් වෙන් කරලා දකිනා තාකල් දුකයි. මේ පරිසරේ නිකන් ගංගානම් ගඟේ වැලි කලාවක තියෙන වැලියටයක් වාගේ මේ ගහක් වගේ ගලක් වගේ රහතන් වහන්සේ නමක් වගේ වාතේ වගේ ජලයේ වගේ ගින්න වගේ තත්ත්වයටපත් වෙන්න පුළුවන් නම් භාවනා කරලා චෝදනා නොකරන තත්ත්වයට ඉතින් යාට දුකක් නැහැ. එහෙම දුක් කියනවනම් ගස් කොළන් වලට දුක් තියෙන්නේ බෑ. ඉතින් ඒක අමාරුයි. අපි බලන්නේම මම කියලා වෙන් කරලා අඳුරකට විදිහින්දයි වෙන් කරගත්ත ගමන් අනිවාර්යයෙන්ම ඇතුළත පිටත හොඳ නරක ભેදේ ආපු ගමන් ප්‍රශ්න මත වෙන්න පටන් ගන්නවා. මේ මෙල්බන් වලට ඇහෙනවද? එහෙමනම් ඒ මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියන්නේ මොකද සුමාන ගානක්ම බලාපොරොත්තු සුම් වෙච්ච නිසා කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මේ පැත්තටත් මම ආරාධනා කර සිටිනවා කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මතක් කරගන්න. මොකද දැන් අපි ලෝකේ හදන්න කියලා ලෝකේ ආවක් මාර්ගයක ගන්න කියලා දෙන උපදෙස් පවා ඒක ප්‍රතික්‍රියා කරන පැත්තක් තියෙනවද? ඔව් පැහැදිලිවම ඒක මේ මේ කලහක්ක් තියෙනවා. ඒ කියන්නේ ඒකට කරකරන ක්‍රමයක් තියෙනවා. ඉතින් තමයි මේ ලෝකේ ප්‍රශ්න තියෙනවනේ. ඒක අපිට නෑ කියන්න බෑ. මොකද අපි දන්න සදාචාරයට අපි දන්න හොඳ නරකට ඔක්කොම හිතින්නේ නෑ. ඒ නිසා බාහිරේ තියෙනවා. මේ බාහිරේ තියෙන ප්‍රශ්නයක් පිළියම් කරන්නේ පහළ තියෙන ප්‍රශ්නයකට අපි උත්තරයක් දෙන්න සුදුස්සෙද්ද කියලා බලන්න ඕනේ. ලොකු සංහසේ සඳහන් කරලා දෙනවා වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව තම සම්බන්ධ වෙන්න එපා. ප්‍රශ්න තිබුණු පරියට මේක මමයි මේකට උත්තර දෙන්න ඕනේ කියලා තමා විසින් තමන් යෝජනා කරන ඉදිරියට යන්නෙම මොකද්ද තණ්හාමාන දිටි තුනේ පටලවිලා. ඉතින් එහෙම නැතුව බලන්න ඉන්න බෑ නම් මේක සමහරවිට තියෙනවා ඒක කවුරුත් මේක කරන්න බෑ ඒක බලන්න ඉන්න බැරි කතිය. ඉතින් ඒකත් මේ කුප්පණ ගතියක් තමයි. හොඳ හෝ නරක දැකහම බලන්න බෑ. ඉතින් බලන්න බැරි කෙනාට ධර්මයක් අහන්න වෙලාවක්, විඤ්ඤාණයක් අහන්න වෙලාවක් ප්‍රතිපතිකයෝ ඉන්න බැරි ඉදිලා කෙරෙනවනේ. කරන්ට් එක දඟනවා, අද තිබ්බ කරන්ට් එක වදිනවා. ඉතින් එහෙම කෙනෙකුට අපිට කතා කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් කල්පනා කරන්න කියනවා මේ දෙයට මෙච්චර කෙරුවෝ කෙරුම්කාරව ඉඳද්දි ඇයි ඒගොල්ලෝ නොකර ඉන්න දෙයට මම යන්නේ? ඒ කියන්නේ බල්ලා ඉදුදියා ඉඳලා බෝරුව කෑ ගහනවා. ඉතින් ඒකට අර gedara හිමිය මොකද කරන්නේ? බල්ලට වෙනුවට බූරුවට තාන. අනකොට හොරකම සිද්ධ වෙනවා බූරුවත් ගොඩි ගන්නවා බල්ලමත් වෙලා විදුකට එලකලා නිකන්. ඒ වගේ අපි බලන්න ඕනේ යම් දෙයකට අත දාන්න මට තියෙන ඕනකම මට තියෙන සුදුසුකම එක්ක කවුරුහරි කියන්න ඕනේ. එහෙම නැත්නම් තමයි ඒ මඩ ගොඩෙන් ඉක්ම වෙච්ච කෙනෙක් වෙනවා මඩ ගොඩ කෙනෙක් වන්දා. තමත් මඩේ එරිලා නම් ඉන්නේ ගොඩ දාන්න බෑ කියන එකයි මූල ධර්මානුකූලව සර්වත්‍ංශයෙන් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් දැකලා දේහයට තක්කමුක් වෙලා කරන්න හදනවා නම් ඒ මනුස්සයා තියෙන ඒවසා තුල තියෙන අවස්ථාවාදී කියලා කියනවා. වෘද්ධිය දැක්කට පස්සේ මාළු බා ගන්න තියෙන අහාව. අවස්ථාවාදී ඒ වගේම තමන්න පුළුවන්කම තියෙනවා මෙතන කිව්වත් වචනයක් අහනවා ඒ දෙපෙත්තම කී කරු එහෙම කෙනා නොකර ඉන්නවනම් ඒක ආත්මාර්ථකාමී කියනවා. මේ දෙකම වෙන්න එපා. අවස්ථාවාදී වෙනවයි කියලා මේ හැම දෙයකම අත දාලා Taman එකකින් උත්තරලාභ ලබා ගන්න දැන හොරු දැන එකක් තුනේ. නමුත් පුළුවන්කම තියෙදි නොකර ඉන්නත් එපා. මෙන්න මේ දෙකම නැතුව වැඩ කරපු මහා ප්‍රඥාවයි මහා කරුණාවයි සම්බන්ධ වෙච්ච එකම ශාස්ත්‍රණාන්ති සර්වඥාන්ති කියලා කියනවා. අනිකට්ටෝ ගමන් තුල ඒ ගුණ නැතුව නුසුසු ප්‍රශ්නකට අත දාන්නේ. ඊට පස්සේ බුද්ධ කරා. සර්වඥාන්ති ස්වභාවික මරණයකට අත්විඳි ජීවිතේ ක්ෂය වෙලා ආවුස ක්ෂය වෙලා අනිකට්ටගේ මරණය එහෙම නැහැ. අත දාන්න ගිය ගමන් කවුරු හරි මරනවා. එහෙම නැත්නම් සුදුසුකම් උලාට පස්සේ අවුරුදු 45 කොණ්ණාසයට මම දැන් බුදුනායි කියලා කිසිම බණක් නොකිය පැත්තකට වෙන්නේ. එහෙම කරන්නේ නැහැ. ඒකට මහා කරුණාවක් තියෙනවා. ඒක නිසා අපිට මේ ලෝකයේ තිබී යමක් කරන්න අවශ්‍ය නම් ඉස්ලාම අපිට කරන්න තියෙන අපි ඒකට සුදුසුකම් ලබා ගන්න. ඒකයි අරහත් කියලා කියන්නේ සුදුස්ස කියන එකයි. රහත් වෙනවා කියලා කියන්නේ සුදුස්ස වෙනවා කියන එකයි. සුදුසුකම් නැතුව අත දාන්න ගියොත් අර වලය කන් දුල නැති පහට වලය කණ්ඩිකා වෙනවා වගේ බල්ලා කරන්න ඕන වැඩේ බූරුව කරනවා වගේ අද තියෙන්නම මේ එකල යුත්තෝ නැත්ත කරලා නිස්සද්ද වෙනකොට ඊගාවට ඉන්න කට්ටිය කරනවා. ඒක මහා සුබින ජාතකයේ දරුවත්තරත් සඳහන් කරනවා මුසුදුස්සන් ඇවිල්ලා ඒ වැඩ කරනකොට සුදුස්සු කැලවදිනවා. සුදුසු අත්දාන්න යන්නේ මොකද මේගොල්ලත් ඒක රණ්ඩු කරන කරන්න බෑ. ඒක නිසා දැන් ඔය මහා අශෝක රජුගේ ඉන්න කාලේ වෙනකොට ශාසනය විශාල පිළිමයකට පත් වුණා. ඉතින් පස්සේ පස්සේ මේ රජුර බුද්ධඝමට ආවා. ඇවිල්ලා පොහේ කරන්න කිව්වට පස්සේ සංඝයා පොහේ කරන්න. ඊට පස්සේ ඇමතිවරයෙක් පිටත් කරා. මේ කරවන්න කියලා එයාමතර රාජනියෝගේ වැඩි පොහේ නොකරන හැමෝම මරන්න පටන් ගත්තා. එතන මහ විශාල විනාශයක් සිද්ධ වුණා. ඊට පස්සේ රජුර උතාම මේ සංඝාතයට පත් වෙනවා. මේ රජුර දන්නේ නැති දෙයක් නෙමෙයි ධාර්මයේ හතනවා ඊට පස්සේ වට පස්සේ කිව්වා මේ මේකට සාසනය කාගේරි දැනුම තුරන් ගන්න. දැනුම තුරන් කන්නේ ඉන්නේ මොග්ගලි පුත්තු මහරහතන් වහන්සේ. උන්වහන්සේ කොහොමද කියලා අහනවා ගඟ ඉහත් ආවේ මිනිසුන් පෙන්නේ නැති කැලේකට වෙලා ඉන්නවා කියලා. පණිවිඩයක් ඇරිය මේ සාසන මල සෝදනයක් සඳහා වඩින්නේ කියලා. බෑ. යාවේ නැහැ. දෙවෙනි හැටි පණිවිඩයක් ඇරිය ආවේ නැහැ. තුන්වෙනි හැටේ මේ ඉන්හාඳුරු කිව්ව වැඩේ වෙන්න මෙන්න මේ මේ විදිහට නම්බුකාර විදිහට මේ වැඩේ වෙන්න ඕන කියලා පස්සේ රජුතෝ රාජකීය මට්ටමින් ගියාට පස්සේ ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ කිව්ව දෙකක් වෙන්න නැති මට්ටමට පරිසරයක් හැදුවා. කිව්ව කිව්වා ආය ගහපා දෙන්න ඕනේ නැති මට්ටමට රජුරු කීකරු කරගෙන ඉස්ලාම් රජුරන්ට කෝ ඔබතුමා ධර්ම විනය දැනගන්න නැත්නම් මේ මේ වැඩේ කරන්නේ. ඉතින් රජුරන්ට ගන්නවා ඒ රජුර හැම හාමුදුර කෙනෙක්ව ගෙන්නලා ප්‍රශ්න කරා. ප්‍රශ්න කළා මේ පැත්තේ එක දොරක් තියෙනවා මේ පැත්තේ එක දොරක් තියෙනවා. මොකටද මේ මොකද්ද මේ පැවිදි තේරුම මොකද්ද? ඇයි මහානකම් කරන්නේ? ඉතින් උත්තර දෙනකොට තේරෙනවනම් සබ්බ දුක්ඛ නිස්සාරණ කියන එක තේරෙනවනම් මේ දොරේ යන්නේ කියලා. එයාට තේරෙනවා කියලා හදලා දෙනවා. මේ දොරෙන් යදියොත් එතන රාජික රාජෙන් දෙවියෝ ඉන්නවලු සිවුර ගලවලා රුපි මෙද්දක් දීලා බාස්වරක් හරි මොකක් හරි පස්සාවට උදුනවා 60000 සුද්ධ කරා ඒ රජුරෝ මේ ධර්ම විනය ඉගෙනගෙන මානදමක රාජසභාව පැත්තකටලා ඉගෙනගෙන තියෙනවා සුමානින් නම් කරන්න බෑ වෙදී නමුත් ඒ කරලා තමයි හදලා තියෙන්නේ ඒක නිසා සාසනීය වැඩ කරනකොට සුදුසා එහෙම නැත්නම් ආගරේ ආරාධනාව ඒ ඒ දෙක තියෙනවනම් සමාජ සේවාවට ගියාට කමක් කියන්නේ සාසනික වැඩ කරන්නේ. එහෙම නැතුව ගියොත් ඉතින් එන දේ බාර ගන්න ඇසෙන්නේ නෑ. මේ සර්වඥාන්සේ ඒකනේ සාරාංශයේ කල්පලක්ෂය මේ දුක් දැක දැක ඉන්නේ මේ පාරමිතා පිළිවේ කිසිසේත්ම නිවන් ලබන්න හිතුවේ නෑ. හිතුවලු දැන් මට මිත්‍යා දෘෂ්ටික ඉඳලා තියෙනවා. මම මිත්‍යා දෘෂ්ටික ඉන්න කාලේ සම්මිය දෘෂ්ටික මුදුන් පහළ වුණා. උන්වහන්සේලාට මාව ගොඩ ගන්න බැරි වුණා. ඒක මොකද මගේ මිත්‍යා දෘෂ්ටියට මොනවද දැම්මත් අල්ලන්නේ නෑ. ඒ වගේ දැන් මම මොනවාරි කියනකොට මිත්‍යා දෘෂ්ටිකයක් ඉදිරියට ආවොත් ඒ මනසට කුමන දේ කළොත් කොයි ආකාරයකින් මෙයා නමන්න පුළුවන්ද කියන දැනුව මට එනකම් මම නිවන් දකින්නේ නිසා මයිලඟ තියෙන ඔලොමොට්ටල කන් වලදී මම දන්නේ නැහැ මම කවුරු හටත් කීකර නොවිලා කීකර උනේ මොන වගේ තත්ත්වයකටද කියලා. තමන් කාටත් කීකට වෙච්ච වෙලාවල් අන්නේ தත්තේට අනිත් මිනිස්සයා හරව ගන්න තරම් පින් එනකම් ක්‍රම එනකම් ගෞරව එනකම් පාඩමට අපි. මොනවාක මේ සංඛාරය අපි නොකරව බවක් නැහැ. ඒ පවේදී අපේ හිත මනස වැඩ කරගෙන නැති අනුන්ගේ නෙවෙයි තමන්ගේ හිත තමන් ගන්නවා. ඉතින් පව නොකරන හිත හදා ගන්න වෙලාවක් එනවා. ඉතින්දි කොහොමද කරන්නේ නැමුනේ? ඒ නැමුනේ කාගේ ගුණ නිසාද? මොන தත්ත්වද? ඒ සියලු ගුණයන්. ඒ සියලු தත්ත්වයන් ඉනකම් බුදු වෙනවා වෙනුවට සාමාන්‍ය ධර්ම ලබන්න ගන්න. ඒක බලනකොට අපිට ඉදිරියට ජීවිතේ අපිට හම්බ වෙන්නේ අන්න ඒක පරීක්ෂා කරන්න හොඳ අවස්ථාවක්. අපිට කවුරු හරි විරුද්ධ වෙනවනම් ඉතින් කල්පනා කරන්නේ ඔය වගේ මම විරුද්ධ වෙච්ච වෙලාවක් තියෙනවා. ඊට පස්සේ මම දැන් අනිත් පැත්ත හැරුණේ කොයි තත්ත්වයකද කියන්නේ. ගහගුව නිසාද, බැන්න නිසාද, බයටද, මොකේද? ආන් ඒක තේරුම් අරගන්නකම් අපිට ඒ මනුස්සයා තේරෙනවා. ඒ මනුස්සයාව සමාජ ජීවිතය හදන්න හදනවා කියලා හදන්න ගියාට මේ යාද කරත්තනකට සමග පැහැීම නැහැ. දෙක ගානට රත්තරකම් පැහැෙන්නේ නැහැ. ඉතින් ඒකනම් අපි කරන්නේ ඔය හරියන්නේ නැති පිරිදුම් වලක්. හොඳට තේරුම් අරගන්න මේ මාස විරුද්ධ වෙන එක සාධාරණයි. මොන தත්ත්වයකදී විරුද්ධ වෙන්නේ? මෙයා වෙනසක් වෙන්න හිත වෙනස් කරන්නේ මොන ගුණ ඉදිරියේද? මොන තරම් ධර්මස්කන්ධයක් ඉදිරියේද? ඒ තරම් ධර්මස්කන්ධයක් කව ගුණමයි ළඟ නැත්තම් ඒක යාගේ දෝෂේ නේ. ඒක මගේ දෝෂේ කියලා හැම එකම මේ විපස්සනා කරන්න පුළුවන් නේද? අසල් දැන් ඔය සතරාගතියේ දැන් ආමන්ත්‍රි කෙලෙස් ඒ ඉක්මෝ යනවානේ. ඒ කියන්නේ එකයි හතර අගතිය කියන්නේ මේ හතර ඉක්මවනවා ඒ හතරම එක සමානව තියා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඕක ඉක්මවා ගියන් පස්සේ වෙන්නේ ඒක එක්ක අපේ යහපත බාහිර යහපතට වැඩි අපේ යහපත ගැන ඊට පස්සේ හිතන්නේ. Taman කියන Tamanගේ හැඟීම මත Taman ගොඩනැගෙන්නේ එතන ඉඳලා. මොකද හතරවෙනි ඉක්මවුවා කියන්නේ Tamanගේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මොකද සීමාවක් නැහැ එතන. අත්‍තරෝම කිය. එහෙමයි. එතකොට ඒකම Tamanට ඉස්සක් වෙනවන්නේ. මොකද කොච්චර යහපත් කටයුත්තක් කළොත් අන්තිමේදී ඉතා කුරුදෙයින් බව අපිට ඒක අයහපතක් බව පෙන්න මේ අස්තන මොදක තමන් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ කුජල වෙරගන්න බැරුව යනවනේ. එතකොට දැන් රහතන් වහන්සේ කෙනෙක් ඉවෙන් ක්‍රියාවට පෙළඹෙන්නේ මොකද? ඒ සම්පූර්ණ කෙලෙස් සංසිඳලා තියෙන නිසා ඒ අගති ගාමි බව කිසිම දෙයක් රහතන් කෙනෙක් ළඟ නැහැනේ. මේ ප්‍රතික්‍රියාවක් කරන්න තරම් කෙලෙස් ඉතු වෙලා තියෙන්නේ නැහැ. මේක ඇත්තට මේ නිසා රහතන් වහන්සේලා අතර ගහපාදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ රහතන් වහන්සේ සහ පුතග්ජනයෙක් අතර. පුතග්ජනය සහ පුතග්ජනය අතර ප්‍රශ්න වෙනකොට පුතග්ජනය සහ පුතග්ජනය අතර ප්‍රශ්නෙට උත්තර නැහැ. ජනේකදී අපිට පුළුවන් අර අඬන බබාට පිට එකක් දීලා බබා නැතර කරන්න පුළුවන්. නෝ බඩ බඩ පිරනවායි කියන එක සබර් සූපුවේ නෑ. ඒක තමයි සිද්ධ වෙනවා. රහතන් වහන්සේ සහ පුතග්ජනයෙක් අතර කටයුත්තේදී හැම රහතන් වහන්සේම දිනන්නේ දිනපු දවසට පුතත්ජනේ අමුත්‍යක් පාටපත් වෙනවා. යා දෘෂ්ටි මාරු කරන මේ රහතන් වහන්සේ කියන්නේ තේරුම් ගන්න. එතෙන්ට එනකන් පුදුමාකාර අහඹයක් තියෙන. කොයි වෙලාවෙ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ රහතන් වහන්සේ පුළුවන් තරම් තමන්ගේ අවශ්‍යතාවය සලකන්නේ නැතුව ඒ පුතත්ජනයාගේ මේ අනුකම්පා කරේ පුදුමාකාර තරම් බලනවට කියලා දීලා කොහොම හරි කරන්නේ. ඉතින් තමයි ධර්මයක් අවශ්‍යතාවය ඇති වෙන්නේ. ඒකට සතර අගතිය එක පැත්තක් තමයි ප්‍රශ්න. දිහා බලන්න පුළුවන්. මේ මුළු ලෝකෙම හැම කෙනාම මමෙක් ඉන්නවා කියන පදනමෙන් තමන්ගේ සැප වැඩි කරන අදහසින් අගතියටපත් වෙන්නේ. අගතියටපත් වුණාට පස්සේ ගොඩ ගන්න බෑ. ඒක අසාධ්‍යයි. අම්මා තාත්තා වුණත් එච්චරයි. සුත්‍ර සම්බන්ධ වුණොත් ඉතින් මම මට දැක්ලා තියෙන්නේ දැන් හොඳට පේන තියෙන හැම ගුණයක්ම තියෙනවා. ඒකට දක්ෂකම කියනවා වෙලාව ඇවිල්ලා තියෙනවා. නමුත් මේ මනස පටලවාගත්තොත් පොඩ්ඩක් ඉවරයි. ඊට පස්සේ ආය මොන තාලෙන්වත් විය යුතු කාරණාවක් කරන්නේ නැහැ. ඒ කාටක ගුණයක් ඉදිරියේ. අන්න ඒකත් එනකොට පේන්න පටන් ගන්න මේ යෝගය කියන එක. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණි මෙත සම්‍යක් දෘෂ්ටියක තියෙන වටිනාකම පුදුමයි කියන එක. ඉතින් ඒක හරියට පදම ආවොත් දෙපැත්තම තිබුණා. ආවේ නැහනේ. දෙපැත්තම පරාදයි වස්තුස්ථානි වෙලා වෙලාවත් නැස්තිලා ඉතුරුන ආදස්සෙත් උනන. ඒව ඕන තරම් සිද්ධ වෙනවා. ඒක මේ දා කාලේ විතරක් වුණා නෙවෙයි. අද කාලේ සිද්ධ වෙන නිසා හරිය ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ මේ හරි ලේසි උපක්‍රමයක් මම දකින්නේ මේ යමක් කරනවා නැත්නම් පිනක් කරනවා හොඳක් කරනට වැඩිය පවුන කර සිටීමේ හැකියාව බලන්න. මේකෙන් අමතර අමතර හානියක් සිදු වෙන්නේ නැත්නම් ඔක බලා ගන්න පුළුවන් විතරකට කරන්න. පින් කරනවා කියන එක නෙවෙයි මේකෙන් ලාභ ලැබෙනවා නැත්නම් මේකෙන් වාසි ලැබෙනවා අවස්ථා ප්‍රයෝජන ගන්නවා කියන එක නෙවෙයි. මේකෙදී අඩුම හානියක් කරගන්න. එහෙම නැත්නම් අඩුම පවු කරගන්න. අඩුම කෙලෙස් හිත කෙලස ගන්න නැතුව ඉන්න පුළුවන් තත්ත්වෙ බැලුවොත් අපිට කාටරි පුංචි ධන සිල්ලක් ලබන්නේ. ඒක අර කාර්ය ගමන්නේ මේ කාර්ය ගමන්නේ කියලා ඉස්සලා පැන්නොත් ආ මුල කාකව කරන්නේ. එසා ඒන සමහර தත්ත්ව ඒව හරි අවසනාන්ත தත්ත්ව ඒව ආවට පස්සේ එකයි කරන්න පුළුවන් වෙන්නේ අදූම හානියක් කරන අදූම මේ වචනයක් කියන කායක හානියක් කරන්නේ අදුම සම්බන්ධය අදුම වැරදි කර ප්‍රමාණයක් කරන්න උත්සාහ කරනවා වැරදි නොකරම බෑ. ඒ තත්ත්වයට වැරදි කරන්නේ නැතුවම බෑ. අඩුවෙන් කරන්න බලන්න උත්සාහ කරුවොත් විතරක් මොනවද අපි මෙතෙක් කල නොකරපු හිසෙක්මීමක් ගෙනත් දීලා 아무තු දැනුමක් දෙන්න පටන් අර ගන්නවා. වැරදි වෙන්නේ නැහැ කියලා කියන්නේ. අනිවාර්යයෙන් වැරදි වෙනවා. වැරදි වෙනවමයි මාති අඩුවෙන් වේවා. ආන්නිකට පරිසම් වුණොත් යන්තම් නිකන් ඉඩක් තියෙනවා. දැන් තමයි දමල ගහලා නිකන් කියන්නේ නිවනක් ලබන්න බෑ ලෝකෙ හොඳක් නෑ ලෝකෙ කියන එක නිවන් ලැබෙන්නේ සත් ධර්මයක් නෑ කියන මට්ටමට වැටෙනවා. වේලෙනවා හිත. තර වෙලාවේ කල්පනාතු වැරදි වෙනවා අදිය වැරදි කරන්න බලන්න. අපි කියනවා නම් අපි දවසක් අතට වැඩ කරනකොට අපි ශබ්ද පිට වෙනවනේ. අඩුවෙන්ම ශබ්ද කරන්න බලන්න. තමන් කරන වැරදි වැඩකදී ඕනම වැඩකදී මේකේදී නිස්සද්දව කරන්න පුළුවන් කියලා බැලුවොත් ඉබේම හිත කීකරු වෙලා තමන් ඉන්න තැනට ඇවිල්ලා ගාම්භීරත්වයක් එනවා. ඒ දේ නැතුව මොනට වැඩි කලකොත් සංඝා සාකොත් සංඝහල වැඩ කරන්න ගත්තොත් කලේ කලෙලියක් එයි. නමුත් අන්තිමට හිතක් ඉතිර. ඉතින් ඒ වගේ ශබ්දවලයි ක්‍රියාවලයි හිතවිලිවලයි අදුම සම්බන්ධයක් ඇති වෙනවා. මේවා හේරු වැරදි දොස් අඩුවෙන් දොස් අඩුවෙන් වැරදි කරනවා කියන තැනට ආවට පස්සේ ඉබේම හිප්පීමක් තපසක් ඉබේම මේ ආරතියේ වස්තු රැක ගැනීමක් සිද්ධ වෙනවා. නාස්ති අඩු වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ශික්ෂාවක් වෙන නිසා ශික්ෂාවක් නැතුව අපි කිවියට තමයි ගන්න බෑනේ. ශික්ෂාව පිළිස් තමයි අපිට අපේ ජීවිතේ අවශ්‍ය ඉතා සීමිත ප්‍රමාණයක් කරගෙන කරන්න පුළුවන්. මොකද මේ ශික්ෂාව නැතුව ඒ විකාශ ලබුස්සක් කරන්නේ. කියන්නේ හරි අපිට මේ කතා කරලා යන්නේ. හැමදාට විතරටම උපේක්ෂාව නැතුව සමකටයුත්තක්ම අපිට නොදැනීම කෙනෙක් කරනවා ඒ කාර්යයන් පස්සෙන් දන්නේ. මොකද හොඳ උපේක්ෂාව පිළිපදලා ඉස්සෙල්ලා තමයි අපිට කෙටි අපිට අවශ්‍ය ප්‍රමාණය කටයුතු වලට අපේ හිත හස්ත ගන්න පුළුවන්. එන්නසම් අපි අවශ්‍ය කරන අනුසයයි දෙකම කටයුතු වලට වෙනදෙන්නේ. බුද්ධින්ද පොදු උපේක්ෂාව කරන්නේ. සාධන්වාංශයේ තියෙන උපේක්ෂාකාරයක් තියෙන්න ඕනේ කියලා මම හිතනවා. ඒවයි ඒක තමයි අතරම බෝධිපක්ෂයේ ධර්ම වල පෙන්නලා තියෙන උපේක්ෂාව පරම කොට ඇත්තා වූ ඉතුරු උපේක්ෂාවට ඉස්සෙල්ල සමාධිය ඉන්නවා. සමාධියට ඉස්සෙල්ලා මේ අසද්දී ඉන්නවා. පස්සදී ඉස්සලා සුඛේ ඉල්ලනවා. සුඛේදී ඉස්සලා වීර්ය, ධම්මවිචය, සතිය ආදී උපේක්ෂාව කියලා කියන්නේ මේ වෙඬරුණා ඉස්සලා කිරි, දී කිරි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හයිවේගෙන යන වැඩ පිළිවෙලක් ඕක තමයි ඇත්තටම යෝගාවචරය කියලා කියන්නේ. ඉතින් මේ උපේක්ෂාවෙන් කෙරෙන උපේක්ෂාවෙන් කළ යුතු වැඩේ නිකන් ගේ වෙඬර වලින් කරන වැඩේ කිරෙන් කරනවා වගේ සතියෙන් ලාවට කරලා දෙනවා. සතියෙන් කරලා දෙනවා කියලා කියන්නේ ආධිනව ආස්වාද දෙකම පෙන්වනවා. හැබැයි අඩු කරන්නේ මෙන්න මේ ඉක්මන් වෙච්ච නිසා මෙන්න ආධිනව. මෙන්න ආස්වාද. මෙන්න මේ දෙක නැතුව හරි ගානට කරුවා නම් නිසරණක් මේකේ තියෙනවා. කියලා එහෙම චක්‍ර කරකැවි කරකැවි යනකොට යනකොට යනකොට තමන් කරපු වැඩි ප්‍රමාණයේ සීමා මේ දැනගන්නවා. කාටල් ගන්න දැනගන්නවා. හොඳ පැත්ත දැනගන්නවා. එන්නේ එන්නේ එන්නේ එතකොට නම් න්යාමයකට වැටෙනවා. ඒ න්යාමයේ අවසානයේ උපේක්ෂාව තමයි තියෙන්නේ. ඒ නිසා උපේක්ෂාව සඳහන් කරන්නේ දැන් සංකාරූපික වගේ ඥාන ආවට පස්සේ සඳහන් කරන්නේ ඒක රහත් හිතක් කියලා. රහත් වෙලා තියා තව මේ සෝවාන් වෙන්න දුගෝත්‍ර ඥානවලට කියලා නෑ. රහත් හිතක් වගේ කියලා කියනවා. ඒක නිකන් මේ මේ සජීවී ගතියක් නෑ. අපේ බැල්මට බලනවා. අපිට පේන දේ කොයි එකකටත් වගේ බොහොම උපේක්ෂා සාස වෙන ගතිය. ඒක මේ සෙල්ලක්කාරයට එහෙම නැත්නම් ওই මොනවාරි සමාජය හදන්න ඕන වගේ කියන ගායට පිළිවෙත් දෙන්න තියෙන්නේ නිෂ්ක්‍රීය ගතියක්. අපිස් ওই සර්වඥාන්සේ වචන නමකින් බලන්නේ. අර විනයතුආයනේ අකිරියවාදෝ ඒගුච්ඡෝ අර්ථරසෝ අපගබ්බෝ දිකතෝ වමුණයිල බයිනෝ නිකම් මේ සමාජයේ සත්‍යය ප්‍රගතිශීලී ඉදිරියට අංගය රොබ්වහන්සලා මේ මොනවද මේ බන කතා කරන්නේ. તો සර්වඥයන් කියන්නේ වෙන්නේ වැරදි නම් අඩුවෙන් කරන එක හොඳයි කියලා. ඉතින් උපේක්ෂාව පිළිගන්නේ නැහැ මොකද? ඒකට හේතුව එකක් තමයි ළඟ නැහැ. දෙකේ එක මූලධර්ම වශයෙන්වත් අහලා නැහැ. විශේෂම වෙලා තියෙන අර සතිය ධම්මවිචය වීර්ය ආදී ක්‍රමික පිළිවෙලට වඩලා නැහැ. එතකොට එන උපේක්ෂාව අඥාන උපේක්ෂාවක් කියන්නේ ඒක නාස්තිකයි. ඥානවන්ත උපේක්ෂාව සංඛාර උපේක්ෂාවක් වගේ යන්නද? ඒකට කිය මධ්‍ය ප්‍රතිපදාව නැත්නම් ආර්ය සංග මාර්ගයේ මේ සත්‍ය භෞතික පාක්ෂික ධර්ම වලට පස්සේ තියෙන ආගස්ථානික මාර්ගය වගේ දිග වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක කවදාකවත් මේ අහලා විතරක් හරි අහම්බෙන් හරි එකක් නෙවෙයි. අහලා හිතුවට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රියාත්මක කිරීමෙන්ම අනිවාර්යයෙන්ම කාලයක් ගන්න වැඩ පිළිවෙල ඊට පස්සේ තමයි ප්‍රේක්ෂාව එන්න බලන්න. ඒක මේ අද කියන්නේ මිනිහෙක් එක මිනිහෙක් වැඩක් නෙවෙයි. මානව වර්ගය වෙනුවෙන් වෙන වැඩක්. එක මිනිහෙක් අල්ලගත්තොත් එක මිනිහෙක් අල්ලගත්තොත් ඒ ඒ ස්වභාවත ඒ ගමට ඒ රටට ඒ මානවයට හේරටම ඒකෙන් සාන්තියක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සතියෙන් ඉදිරියට තියෙන වැඩ ගොඩනෙක් හිතන්නේ මහා ආත්මාර්ථකාමී වැඩ ඕවාම නෙවෙයි පුළුවන් නම් අපි වගේ දෙන්න කම්පලේ ඉන්න කොටි ගහ හැටිනගෙන බානව කරපල්ලා කියලා අභියෝග කරනවා. නමුත් මේ සත්‍යමත් ඉල්ලක් කරන වැඩ වලින් මුළු මානවයටම ශිෂ්ටාචාරයටම විශාල අවශ්‍ය කරන අර සහනශීලී කම්පන වේග එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යනකොට තියෙනවනම් සතිය නමුත් මේ ඉදිරි ධර්ම වැඩෙනවා නම් මම මේ කරන්නේ මගේ පුද්ගලික වැඩ නෙවෙයි සාසනික වැඩක් මානව පිළිවෙල වැඩක් කියලා ලොකු දුකක් දරාගෙන ලොකු කැපවීමකින් ඉදිරියට යන්න ඕනේ ඉතින් ඒකට මේ බුදු වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කරපු වැඩ ටික බලතයි රහත් වුණාට පස්සේ රහතන් වහන්සේලා කරපු වැඩ බලනකොට කිසිසේත් උන්වහන්සේලා මේ ධර්මවාසී පිට නෙවෙයිනේ ඒත් ආදාසවත් ජීවිත ගත කරලා තියෙනවා එහෙමනම් මං වගේ දැන් මටත් තව නිවන් දකලා නැතුව රටට ජාතියටත් මනුස්සයලත් වෙන සේවයක් නම් කොච්චර වගකීමකින් කටයුතු කරන්න ඕනද කියන එක තේරෙන්නේ විපස්සනා ඉහළ කෙලවරට යනකොට. මුලද මුලදී සද්ධාවෙන් කරන්නේ අන්තිම කෙලවරට යනකොට ඒක කාටවත් කියලා දෙන්නේ නැහැ. ඒක ඇතුළෙන්ම තේරෙනවා මේ වගේ වෙලාවල කොච්චර වගකීමක් මේ අර කාමේ ඥානිකා කියන කාලේ කියන්නේ අතා බර බව දන්න නිසා අතා එකපාරම අඩිය කියන්නේ බර ගන්න පුළුවන් කියලා බර දාලා තමයි අඩිය කියන්නේ. ඒ නිසා ඇතාගේ ගමන හැම වෙලාවෙම රාජකීයයි. ලෙවෙ පයින්කොට මෙයත් අතාරින්නේ එයත් අල්ලන්න ඉස්සෙල්ලානේ. ඌ දන්නා හිත මෙහෙට ගහන්න පුළුවන් කියලා. මොකද ඌගේ බරසාර ගමන් නැහැ. රීලා ගතිය තියෙන්නේ. ඇටි කඩේ දෙනවා නේ. ඊටත් එදී බොහෝම බරසාරයි රාජකීයත රජු ඇතාව දෝඩේ ඉන්නකොට අය පස්සට එන්න බෑනේ. ඒ නිසා ඌ අඩිය තියන්නේ බොහොම පරිස්සමෙන්. දැන් උපේක්ෂා වුණාට පස්සේ ගොඩක් වැඩ කරන්නේ කරන වැඩේ මත්තර දැනට අනුන්ට කරන්න හානි නොවන බවට වග බලාගෙන තමයි ඉදිරියට යන්නේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ගමේ භාෂාවෙන් කියන තල තුනකම. මේ තල තුනකම කොහොමදක් වෙනවයි කියන 60 70 පයින්. බර සංග්‍රහනන්ත ධර්මගත ආශ්‍රම වල විදිහට තියෙනවා ඒ නර කියන්නේ ඇහුවන් පස්සේ අර ක්‍රියාවට ඒ අහපු ක්‍රියාවට ඊට පස්සේ මම තමයි සමාදුන්නා එතකොට අර මේ මේ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් ලැබුණාට දැන් අර විශ්ේ තියෙනවානේ අර කර්ම කර්ම ශක්තිය. තමයි ක්‍රියාව ප්‍රතික්‍රියා කිරීමේ ශක්තිය. ඒකනද මේ මේ තමා දුන්නන් පස්සේ ඒ ක්‍රියා ශක්තිය සිද්ධ වෙන්නේ නැද්ද? දැන් වෙන්නේ ඉඳ තියෙන. ඒ කියන්නේ ඒකෝර සිද්ධ වෙලා ඉවරයි. ගමනාගේ ඒ තිබුණේ මේ මේ මනුස්සයාට කෝප කරන්න පුළුවන්. කෝප කරලා මම පෙන්වන්නම් කියලා එකක් මිත්‍යා දෘෂ්ටිය තිබුණා. එකක් මම ආයනේ තිබුණා. සර්වචන මේ ධාර්මික සාංශේ දඩවීම කරන තමයි වැඩේ කරේ. කර්මයක් සිද්ධ වෙනවා. කර්මයක් සිද්ධ වෙච්ච නිසාමනේ බඩපපුව දාන්න පටන් අරගන්නේ. ගහනකොටම උන්වහන්සේ පිටිපස්ස බලන්න යනකොට 1000ක් එනවා. ඒ 10 එනකොටම ඒ කියන්නේ එතන වශයෙන්ම මිහට තේරලා තියෙනවා මේ නිකන් මේ මොනවාද මේද පාෂාණය කියලා එකක් තියෙනවා. මේ මේද පාෂාණය කියන එකට මේ අවුව හඳේලි වැඩිචාම පේන්නේ ඌරු තෙල් වගේ. ගලට හොඳේලි වෙච්චාම ඌරු තෙල වගේ ඉතින් ඒ ඉතින් අර කවුද ඇවිල්ලා ගහනවා මේක කඩන්න ගහපු ගමන් හොට කොට වෙනවා අදෘතයෙන් සඳහන් කරලා තියෙන මේ වගේ නිකලස් කෙනෙකුට ඇවිල්ලා කරදර කරන්න හදනවා කියන එක මම මේත වර්ණ භාෂාවේ මේත වර්ණ භාෂාවෙන් කවුඩෙක් කොටනවා කියන්නේ එතකොටම රිදෙනවා රිදෙන්නේ අතට නෙවෙයි එතකොටම බමුණට තේරෙනවා මෙතන දැන් දැන් මේක ඉවර කරගත්තේ නැත්නම් හරියන්නේ නැහැ ඒක. ඒක සාරිපුත්තු සාංශ සමාන නොදුන්නා නම් වෙන චිත්ත වීතියක් ඇති. දිගටම අර 10 දිගින් දිගට යනවා. උන් සාරිපුත්‍රයන්ට දන්නවා දැන් මේ මනුස්සයා මෙතෙන් එනකම්ම ආවේ. ඉච්ඡාදෘෂ්ටියෙන් ආවේ මම ආයෙනින් ආවේ දැන් ඉතින් මම යටතේ තියෙන්නේ කිසිම කරදරයක් නැහැ ඔන්න සමාධිය. ඊපස්සේ බමුණට සැකයි මූලිකාව. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇත්තටම සමාධිය වෙනවා මම අපිටතර දාන්න වදිනවා. ඕක ලේසි නෑ. කිසිම කෙනෙක් ජින්ජිපිල් බෝතලයක් බොන්නේ නෑ කඩපු එක. ගහන්න ඕනේ නෑ. යාළුවෙකුටවත් ගන්නෙ නෑ. ඒක මොකද හේතුව අද ලෝකේ ස්වභාවය. පැමිලි කක්ක කබෝ එකක් බොන්නේ. ඒ තරම දෙදී නාටිකුණාට කියනවා හරි. බාරගත්තා. මොකද නායකත්වයෙන් දන්න දැන් මේ මනුස්සයා තව පොඩ්ඩකින් ඔය සස්තාදි කරලක් වගේ මිනිස්සු ගිහලා ගේ ගෙන් ඉස්සලා විල විනාශ කරනවා තාජුට්ටේ. ඒ සංගනේ මම දානේ බාරගත්තා. බාර ගන්න ගත්තට පොඩක් පණිවිඩය ගිහලා මිනිස්සු වට කරනවා වගේ. ඊට පස්සේ තාඩිකට දාන්න ලොකු වගේමක් තියෙනවා. මේ මිනිස්යාට මැස්සෙක් වැස්ස බැහුවොත් එතකොට ඒ කර්මයේ අත්පනාට ප්‍රතික්‍රියා කරනවා. එහෙම නොවෙන්න ඔබ බලාගන්න. බලාගත්තට පස්සේ සාසනික වශයෙන් මොන තරම් තෙදක් වෙන්නේ කියලා හිතන්න බලන්න. අර මේ Tamanට හානි කරන මිනිස්සයා ආරක්ෂා කිරීම පිළිබඳව. අර අපි ජාතකයේදී මේ ගුරු පඬිස්සන්ට ඒක හරිය ලස්සනට කියනවා. සර්වඥාන්සේ මේ පාරමිතා කරනකොට විශාල වඳුරු නායකයෙක් වෙලා. ඉන්නකොට මේ මැණික් වලක වැටිලා මිනිහේ කොටෙන්න බැරුව කේන්ද්‍රී ගන්නවා. නෑ වඳුරටත් එලා තියෙනවා ගාය උඩ තියෙනවා උ සාමාන්‍ය වැඩ කරලා පුරුදු මට මේ මිනිහ උස්සන්න පුළුවන්ද කියලා බලන්නේ. ඇත්තටම මේ කුස්නා කියවම ලේසි නෑනේ. මේ වඳුරා කියවට මොන જાති දෙන ඔරමුටම වගේ ලොකු එකක් වෙන්නේ. මූ කරන්නේ ගිහිල්ලා මිනිහාගේ බරට ලොකු ගලක් උස්ස ගන්නවා. වල ඇතුළට බහලා. උඩට එනවා. උඩට එනකොට හොඳටම හිතෙනවා. බොහොම අමාරු. මෙච්චර බර එකක් උස්සන්න බෑ. අර මනුස්සයා දැන් ඇතුලේ කේන්ද්‍රී ගන්නවා. ඊට පස්සේ ආයෙ කටේ ලඟ ගන්නකොට පුළුවන් දැන් කියලා. මම ගල උස්සගෙන ආවා. ඊට පස්සේ ගිහිල්ලා අර මනුස්සයාත් එක්ක මනුස්සයා කරේ තියාන උඩට ඇවිල්ලා දැන් දැන්. ඒ කියන්නේ හෙම්බත් නොවලා වැටෙන්නේ. වැටෙන්නේ අර ඉස්සලා ගෙන ආපු ගල උස්සගෙන මිනිහා හාන්සලා දැන් මේ මිනිහා මේ බඳුරා හතියන්නකොට අර මිනිහා කල්පනා කරනවා දවස් ගාණක් මොකක් ඇවේ නැහැ. වැඩිමක් කරගන්නත් වෙලාවක් නැහැ. දැන් මිනිහා කමෙත් ඉන්නේ කියලා ගලක් අරගෙන අර ගල උඩ දින්නේ කාගේ උඩට ගහනවා මරනවා. හඳුනගන්න. අරූට අර ඔක්කොම ඇස්සේ දුලුවට වදිනකොට 100 වෙනවිල බලනකොට මේ මේක මරන්න හදන. අපාලගෙන විහාට බලනකොට ඔළුව පුදු දුවතරිලා කැලි ගහ කරන නගලෙම කල්පනා කරනවා දැන් දැන් කාන්ට ගතේ සිද්ධ දෙයක් කරනවා ආයෙ බලනකොට අර මිනිස්සයා දැන් ගොඩාවට මිනිහට කන්න දෙයක්වත් නැහැ පාර දන්නේ. ගමට යන්න පාර දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අසත්පුරුෂයා හැබෑව. ඒ නිසා මම ගයෙන් ගහට පැනගෙන යනවා ගමට වගේ ලේපාර්තිගේ වරින් කියලා. කියන මිනිහ ගමට අරපන. ඒ තරමටම කල්පනා කරාලු මට ගහුවොත් ඒක එයාගේ ගුණයක් වෙච්චාවයි. මට මම මිනිහට කළ යුතු දේ අවසාන මොහොත දක්වා මට කරන්න පුළුවන් නම් ඒක කරලා තමයි බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් වගේ අර Tamanට හානි කරපු එකන ආරක්ෂා කරන එක කියන්නේ මේ මිනිස්යාට කාලව උලක පදින දෙන්න හොඳ නැහැ නේද? ඒක සත්පුරුෂයයි ගැතියි. අසත් ඒ නමුත් ඒක විඳින විදිය දන්නේ නැහැ. ඒ මනුස්සයා දන්නේ තනේ හරි කමන්නේ කන්නමයි හදන්නේ. ඒකත් අල්ලන්නත් ඕනේ ග්ලව් එකක් දාගන්න. කෙලින්ම තින් අල්ලන්න ගන්නයි. අබ ග්ලව් එකක් දාලා නම් මොකද මේ මනුස්සයා තාම ඉන්නේ සත්පුරුෂ ගතිය. එයාට ලඟ වෙන්න පින්නකත් හොඳයි. ඒක නිසා එයාට මානන්ද හදන්න කියලා. ඉතින් සාහජයෙන් හොඳයි මම දාහනේ පිළිගන්න. මේ අකන පිළිගත්තම පාත්‍රේ. එතකොට පාත්‍රේ හොදාගෙන ඉන්නකො පාත්‍රේ හොදාගෙන ඉල ගෙට ගියාට පස්සේ ඊට වයි. ඒක පාත්‍රය අර එළියට එනවනේ ඒ වගේ මේ මේ කෙලිම කියලා මොනවක් කරන්නත් හොඳයි. ඉතින්දි විශාල ඥානයක් අවශ්‍ය නම් මේ මිනිස්යාට හුලඟක්වත් වදින්නත් හොඳයි. ඒ වගේම තමන්ට වෙච්චි ලෙඩ රෝග ටික තමන් බග බලා ගන්නවා. ඉතින්දි තමයි ඇත්තටම ඥානෙ ටික පාවිච්චි වෙන්නේ. ඒ නිසා ওই වගේ සිද්ධියක් වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ ඇත්තටම අපි වෙනකට වැඩිය මේ වගේ සිද්ධියකදී ගා ගන්න නැතුව අවුල් කර ගන්න නැතුව ආනික නොකර ඉන්න. මොකද අනිත් පැත්ත විකටුව ප්‍රසිද්ධ කරන්න මම උත්සාහ කරනවා. ඒ කියන්නේ තනාව ප්‍රකාශ වෙනවා. ඒ ප්‍රකාශ කරන එක යාත්‍රා කරනවා තමයි නිස්සද්දව කටයුතු කරගෙන ගියොත් ඒ චර්යාව ටිකට ගෙනියනවා. එහෙම නැතුව හරියමයි. ඉතින් මේක ඇත්තටම කියනවා නම් ලෝකයක්ම එකට එක කරන්න පුරුදු වෙද්දී තනි මිනිහක් මුළු ලෝකෙම උත්තර දෙතයි. ඉතින් ඒ වගේ තමයි අද ලෝකේ ශ්‍රේෂ්ඨ මිත්‍යාහිත බවට පත් වෙලා තියෙන ඕනම තැනක බලන්න අන්න වගේ නිර්දය විදිහට පහර දෙනකොට ඒ ඒ ඒ පුද්ගලයාටත් හානියක් නොවන විදිහට Tamanටත් හානියක් නොවන විදිහට වැඩක් පාදා කරගන්න නැතුව අර කුණාටු මැද අවස්ථාවක නැවගිටින කප්පිත් එක්ක වගේ නීත වැඩි කරගෙන යනකොට තේරෙනවා මේක මේ දී ලෝකේ කෙරුවත් විදි ලෝකේ කෙරුවත් ගමේ කෙරුවත් මේ කැලේ කෙරුවත් පොඩි වැඩක් නෙවෙයි. පරිසරේ බලපෑම මොනවත් නැහැ. මේ වැඩේ කරගෙන යනකොට මම මගේ උපමාන හොඳට දැල්පිය කපලා ගෑවෙන්න ඕනේ. හැම කැපෙන්නේ නැතුව මයිල විතරක් කපලා යන්න. අල්ලන්න ඕනේ මේ ගානට මයිල කැපෙනවා හැම කැපෙන්නේ නැති. මේ වගේ ශිල්පයක් වෙන විපස්සනාගේ ශිල්පයක් වෙන ලෝකෙ කිසිම විශේෂක උගන්වන්නේ නැහැ. මේකෙදි විතරයි උගන්වන්නේ. හැබැයි මේක දේශපාලනය සඳහා කරලා වැඩන්නේ. මුසුළු වේදිකාව නෙවෙයි. තමයි අතට කෙලස් ගෙවෙන බව දකින්න. ආර්ථික ලාභ සඳහා හොඳ නැහැ. සමාජික ධර්මයක් වශයෙන් හොඳ නැහැ. යෝගාවචරයට මේක අනිවාර්යම හම්බෙයි. දෙයියන්ගේ පිට ඇති වෙන්න තියෙනවා ප්‍රශ්න. අරගෙන මේකයි තියෙන්නේ. මතක් වෙන්නේම මේ මේ වගේ ප්‍රශ්න කොච්චරක් මම මේ ජීවිතේ මොල් කාලේ අනුන්ට ඇති කළා කියලා. හරි ආදායි කියලා මට ඒකට උඹට අද කොහෙද අයිතිවාසිකමක් තියෙන්නේ මෙහෙම සුද්ධවන්තෙක් විදිහට පෙනී හිටින්න. මෙහෙම මේ මට මෙහෙම කරදර නොකරෙයිද කියලා පෙනී හිටියා. ඔයද සැලසුම් සහගතව මම කරලා දෙන්නේ තමයි ඒ වයසක් තියෙනවා. ඒ වයසට එහෙම කෙරෙන. ඊට පස්සේ තමයි ඒකම අනෙක් පැත්ත දැම්මම පස්සේ ඒ අනිත් මොන දේ කරන්නේ හොඳට හිතා ගන්න පුළුවන්. මගේ මනස වැඩ කෙරුවේ මේ தත්ත්වෙදී මෙන්න මේ විදිහට. මේ පායශීලී මේ කොහොම හටකපට වැඩ කරනවා එනිසා ඒකේ පුද්ගලයාගේ සට කපට කමන්නේ සට කපට කම් වූ කෙලෙසේ හැටි ඔච්චර තමයි. ඕක ආවට පස්සේ ඉතින් ආයේ මොකටවත් මට හරි ආසාවක් තියෙන ප්‍රභාකරන් කියන්නේ. සාමාන්‍ය දොඩ දැනගන්න. අපි අර දුර්ගනා හැටියට අපිට කෙනෙක් වගේ පාරමිතා අවස්ථාවකදී අපි ඒ අවස්ථාවේ ඉති මයට සමාව දුන්නත් නැවත අපේ කියන්නේ ඒ අපේ හිතේ තරහ තිබුණොත් ඒකට අපිට හානි කරයි නේද? ඒක තමයි ඒක ඒක අපිට ඒක මෙහෙම මම මුලින්ම කතා කරන්න කිව්වේ ඒක රහතන් වහන්සේ නමකට නිසා කණික් අයට ආයාසයෙන් කෘතිම කරන්න බෑ. කෙරුවොත් අනිත් පිටේ යනවා. අපි කියනවා නම් දැන් ගෙදර විවාහ වෙලා මම දන්නේ තියක් එකමකම ආටගන්නේ. අඹුවයි ස්වාමි පුරුෂයා දෙන්න අතර විරසකමක් තියෙනවා. එක්කෝ ස්වාමි පුරුෂයා නැත්තම් අඹුව දෙන්න එක්කෙනෙක් දැනගන්න මේක ලෝකෙට ගියොත් දරුවන් ගන්න හොඳයි. ඉතින් කාගෙන ඉන්නවනේ. කාගෙන ඉන්නකොට මොකක් හරි මානසික අතහනයක් එනවා. ඒ මම හැබැයි ටික දවසකින් ඒක ධාරාවෙ ඉන්නකොට ලෙඩක් එනවාමයි. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා අර වෙලාවේදී කෙලින්ම ගහලා බැලලා ඉවර කෙරුවොත් මේක යනවා. නැතුව ඒ වෙලාවේදී ලෝකේ චාරිත්‍රයට ඉවසගෙන ඉන්න කිව්වොත් මේකෙන් එනවා. ඉතින් ඒක මේ භාවනා ජීවිතේ හුස්ම තදින් එනවා. ඒ තදින් එන නිසා තමයි කියන්නේ වගකීමක් නැති ජීවිතයකට එන්නේ කියලා. කඩුවටවත් කියන්නේ නැහැ, මන්දලකටවත් කියන්නේ නැහැ, කැලේ සද්දක්මකාරින් වන්දනාවක්. මහල වෙලාවේදී කිව්ව පොතක මෙහෙම කියලා කියන එක අවස්ථා තුනකින් ඒ කියන හරි හරි හැඟුමක් ඇති වෙනවා. ඒක කියලා තියෙනවා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් නිතර සී නැති වෙනවා. මොනවාරි කියන දේ මතක නැහැ, කරපු දේ මතක නැහැ, අම්කින් මතක නැහැ. ඉතින් අර බැනුම් අහන මට්ටමක ඉන්නකොට හැම කෙනාම කියනවා ඔහම නෙවෙයි ඔක ඕක ඉන්නකොට සීයෙන් බුද්ධියෙන් වැඩ කරපන් කියලා. සතිය පිහිටවපන් කියලා ඉතින් උපදෙස් දෙනවනේ. ඉතිවන්ත ඉස්සලා කෙරුවේ Tamanne පුළුවන් ප්‍රමාණය කරන බැරි අදී අසීයෙන් කියලා හැලෙනවා. වෙන මොන කරන මනුස්සය කරන දුව ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අසීයෙන් කියලා හැලෙනවා. ඉතින් දැන් මොකද කරන්නේ? ඒ මනුස්සය හැලෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි සීමත් වෙන්න හදවත එයාලට ಗುಣ හතරක් එනවා කියන එක. නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා. අනුන්ගේ වැරදි වෙන ගතියක් එනවා. ඒ වගේම තමයි අසතුට මේ සංසුප්ත නැති තත්ත්වයක්. එපා කරවල තත්ත්වය එයාගේ හිතට එන්න පටන් ගන්නවා. දැන් දැන් වෙනදට වැඩි වැඩ ගොඩක් කරනවා. ඉති කෙනෙක්ගේ දෙතක් අනුකම්පාවක් නැහැ. අන්තිමට වැඩ කියන්නේ මිනිස්සුත් දෙන්නේ. ඔය ඔබ බැන්නට උඹ ඉල්ලම ඔය වැරද්ද නැද්ද කියලා එයාගේ වැරදි හොන ගතියකුත් එනවා. චෝදනා ස්වරූපේනවා. ඒ වගේම මේ කොහොම ඉවර වෙන්නේ. දැන් මේ විදිහට මේ කරත් උපකාරාධිනේ කවාගේ ඒ මනසතුලේ ඒ ලකුණු හතර එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හොඳ ලකුණක් මිනිහා වෙනස් වෙනවා. ඒක ලකුණු එනවනම් ඒ මිනිහා දියුණු වෙනවා. නමුත් දියුණුව පේන්නේ කොහොමද? නුස්නා ගතිය. පේන්නේ කොහොමද? අනුගේ වැරදි වෙන ගතිය. මේ වගේම ඉවර කරන්න බෑ. මේක නිකන් බල මූදා හින්දින් දහනවා වගේ වේනමයි. දිගින් දිගට දිගින් දිගට එනකොට ඒ ඒ මනුෂයා කියනවා ඒ පුද්ගලයා තමගේ ගුරුවරයාටත් නුරුස්න ගති පානවා කියලා. ඒකත් ගුරුවරයා හොඳට තේරෙනවා මේ ඇවිල්ලා තියෙන්නේ හැදෙන ලකුණු වර්ගයක්. හැබැයි සමාජ විරෝධී. ගුරුවරයා කියන දේ අහන්නේ විවේකී කියන හදනවා කියන දෙයට එක එක කියනවා. ඒකත් ඒ ගුරුවරයා ළඟ තියෙන ඕනේ කැක්කුමක් මේ මනුස්සයාගේ තියෙන මේ ගැම්ම කඩා ගන්නෙත් නැතුව ගුරුවරයාට වතපිළිවෙත්ම කිරීමෙන් සිදුවෙන යම් හානියක් කරනනම් ඒකත් නොකර ඉවසාගෙන ඉදිරියට යන්න සිදුවෙනවා. ඒක තමයි අමාරුම දේ. ඒක ඇත්තට ඒ විදින කෙනාට වැඩිය ගුරුවරයෙක් ලොකු වගකීමක් වෙනවා මේ මිනිස්සු දැන් සත්‍ය පිහිටවනවා. පිහිටුව පිළිම මිනිහට වැඩි වගකීම් භාරය වැඩි වෙනවා. වැඩි වෙන නුරුස්නා ගතිය, පාකරන ගතිය, පරිදි හොයන ගතිය එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකයි මේ ආපහු Taman කරා එන්නේ. ඒකේ ඒ වෙලාවේ හෙනවමන්නේ. දරුවක් හිටියට පස්සේ විලි රුදා වෙනවා වගේ බඩ දොළ දුක එනවා වගේ. ඒක ගුරුවරයා ඉවසලා ඉවසලා ඉවසලා කොහොම හරි. අධ්‍යාත්මකට මනුස්සයගාරේ වේගෙයි. අන්නලා ගියයි කියලා හිතන්නකො. ලෝ ලයින් එක කට් වුණා. අද නම් හැබැයි ඊට වැඩිය හොඳයි. උගක් වෙලා අල්ලලා යනවා. එහෙමත් නැත්නම් ඉතින් ඒ වගේ මේ ගුරුවරයා යම් වෙලාවකට ඉවසලා අර හැදීගෙන ඉන්න එක මොරවුවොත් ඒත් මෙයාට තේරෙන්නේ නැතු ගුරුවරයා ගත්ත වෙහෙස. කවදා හෝ මෙයා ගුරු උපදෙස් දීලා එයාට එන දවසේ ගෝලෙන්ගෙන් එන දවසේ තේරෙන පටන් අර ගන්නවා මම මේ වෙලාවේ පයින් ගැහුවේ ඒක තමයි මේ වෙන්නේ ගෝලයාගෙන් එන්නේ ඒක තමයි ඒ නිසා මේ වෙලාවේදී මගේ ගුරුවරු කොහොමද වැඩ කළා තියෙන කියලා බැලුවොත් එහෙම කරන්න තියෙන්නේ ඉවසු දෙක තමයි කරන්නේ. ඒ ඉවසන්නේ හට්ටු බණින්දි. මේ මේ වගේ තැන් වල ඉන්න කට්ටිය මොකද කොහොම කරන්නේ කියලා. නිකන්ද ඒ ඒ දරු දුකක් දරු දුකක් එන එක දාතදරුවම්මගේ ස්වභාවය. මේ වේදනාව වෙනවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා ඒක සිද්ධ වෙන්නේ අවස්ථා හතරකින් විතර. ඒ නිසා පළවෙනියෙන් මෙන්න මේ නුසුනාගතිය, පාකරණ ගතිය ආධ්‍යාත්මික දියුණුවක් පරිපාලනය කරනවා. සම්මියද්දේශ කරන්නේ නැත්නම් ඉතින් බේත් කරන්න ලෙඩක් වෙනවා. සීමාන්තිකව යනවා ඔය මේ නුසුනාගතිය. ඉතින් ගුරුවරයා ඊටාම ප්‍රවේශණය හදලා ඒ වුණාට ගුරුවරයා කොච්චරක් ඉවසලා තියෙනවද මේ වැඩේදී කොච්චරක් අනුකම්පා බුද්ධිය වැඩ කරාද කියන්නේ කවදාකවත් තේරුම් ගන්න නැතිලු එයාට විසින් එයාට ගෝලයා හදලා ගෝලයාගෙන් ගුටි කන දාලා ඉතින් අපි හිතාගෙන ඉන්නේ මේ ගෝලයා ගහන එක නොවිය යුත්තක්. ඇත්තටම නොවිය යුත්තක් තමයි පුළුවන් හරිම මාරි ඉවසන්නේ. නමුත් මෙතේ කවුරුත් 2500 මේ ක්‍රමයේ ඇවිල්ලා තියෙනවා. පුදුමාකාර ඉවසිල්ලක් ඉවසලා ඒ ඉවසන්නන් තුලින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ එකට එක කරලා ගහ ගන්න ආය තුල යන්න බෑ. ඒ නිසා හැබැයි ඉවසන්නේ ගුරුවරයා ගෝලයා වුණ හැදෙන ගෝලයකට. ගුරුවරයා වුණත් දන්නා මේ මනස හැදෙයි කියලා. සමහර වෙලාවට ගුරුවරු කියාටක් වෙලාවට. දරන්න බෑනේ කොච්චරද කියලා. ඉතින් සීමිත ප්‍රදේශයක් අන්න මේ මනසට ඊට වැඩි හර කමන්නේ ඉඳලා කරගෙන යන්න ඕනේ කියලා. හරියන්න පුළුවන් වරින්න පුළුවන්. ඒක ඒක දිහා බලනකොට හිතෙනවා අපකාරා පැමිණි අවුරුදු 2552 මුන්න තරම් චිත්ත පිළිගා. මොනතරම් දැරිලි මොනතරම් ඉවසිලි මොනතරම් මායම් මායිකිරි කරලාද ගුරුවරු අපිට මේක දීලා තියෙනවා. එකම ගුරුවෙක් හරි කතා කරලා බලන්න ওই බණ කිව්වට ඇතුළත ඒ අත්තන්ගේ තියෙන හැඟුම් දිහා බලනකොට දුක්ඛ සත්‍ය කියන එක කැකෑරෙනවා. ඒක පේන්නේ බොහොම රැස් වීදෙන බොහොම ආරෝපණා දෙයකින් ඉන්නවා කියලා තමයි. නමුත් ගෝලයට එක බලනකොට ගුරුනාථිකේ දුකේ වෙනසක් නැහැ. කිසිසේත්ම අපිට හිතන මේ ගුරුවරයා ඉහළ මට්ටම දුකක් වෙනවා දෙකම එකමයි. ගුරුනාථ විඳින දුක මොකක්වත් කියන්න බෑ. ඒ නිසා ඒ නන්දමාන සින්දුවක් කියන්නේ වේදුවත් හිතුමතේට දීග කිය දිනේ ඥානලොත් මමත් මෙදා විඳ දුක දැනේ කියලා දුවටම තේරෙන්න අරනවා. උඹ හිතුමතේට ඵලයන් ලොකු දක්කමක් මේක. උඹේ දුවත් හිතුමතේට දීගේ දවසේ උඹට තේරෙයි මමයි තාත්තයි අද වේදි දුක කියලා ඒ දරුවට කියන අර ඒක තමයි ඔය මේ ධර්ම ගැඹුර කියන්නේ. හරි අමාරුයි. එහෙම මේ ආවේග ජනක සම්බන්ධතාවයක් නැතුව ගුරුරයා මෝරන්නෙත් නැහැ, ගෝලයා මෝරන්නෙත් නැහැ. ඒ ඉතින් තව කටුකුරු දෙනාට ඉන්නකම් අපිට කිව්වෙම දැනටත් කියන්නේ ඒකයි මම ඉගෙන ගන්න ගෝලියෙ. ගෝලෝ ගහන කිසි දෙයක් අනුකම්පාවක් නැත ගුරුරයා දෙනාට වැඩි හොබේකෙන් දෙනවා. ඉදුවට ගහනක් නැහැ නවගතියේ ඒ දෙනකොට ඉවසන්න අපි මෙව්වා කරපු නිසානේ බුදුරජාණන් අපි මෙව්වා කරන්න ඇති. දැන් ඒ ටික තමයි මේ එන්නේ කියලා අපිට භෞතික විද්‍යාව උගන්වපු සර් තරුණ එකනේ එයා කතා කරන ඉන්න කියනවා භෞතික විද්‍යාව සම්බන්ධ කතාවක් නෙවෙයි. ඉස්සර විවාහකව තිබුණේ මේ තමන්ගේ පළවෙනි දරුවට පළවෙනි කිරිදත එනකොට තාත්තට ඥානදත එනකොට. ඥානදත එන්නේ අවුරුදු 19 20 වගේ වයසවල මම හිතන්නේ 20 වගේ ඥානදත. ඒකට පොඩි එකා අඬනකොට තාත්තට තේරෙනවලු ඔය අඬන්නේ මොකද කියලා. මොකද තාත්තගේ ඥාන ඥාන දන්න ලොකුම දඩ. ඒක එන්නේ ඒකට දන්නවලු ඔය පොඩි එකා අඬන්නේ බඩ එකක් කොමඩක් මොනවාක්වත් නෙවෙයි. දත් වෙන්න කියලා. ඒකට තාත්තගේ අන්තිම දත් එන වෙලාව. දැන් විවාහයෙන් අවුරුදු 40 විතර වෙනකොට මුළු පුරාගේ ඥාන මුළු පුරාගේවත් නැහැ මේ තාත්තා අවුරුදු 40 වෙනකොට ඕක තේරුම් ගන්නෑ. ඉස්සර විවාහ ක්‍රම තිබුණේ පළවෙනි බබාගේ පළවෙනි කිරිදත එනකොට තාත්තට ඥාන දත එනවා. ඔක්කොම චක්‍ර වැඩ කරන්නේ අපේ ජීවිතේ. ඒක හරියට යොදුනොත් එකට එකට උදව් වෙනවා. ඒ නැත්නම් මා අසත්පුරුෂ ලෝකයක් නෙවෙයි. අසත්පුරුෂ ලෝකය කියන්නේ අද ඒක පැහැදිලිවම බටහිර ප්‍රසිද්ධයි. ඒ දරුවෝ ප්‍රධාන වශයෙන් වෛර කරන්නේ මඩ ගන්න. ගෝලිය ප්‍රධාන වශයෙන් වෛර කරන්නේ ගුරුවරයාට. ඒක මේ මේ මේ ප්‍රසිද්ධ රහතන්. ඉතින් ඒගොල්ලෝ ගන්න මේ කන්න දීලා බොන්න දීලා ඔක්කොම කරලා මොකද මේ කරන්නේ කියලා. ඒක නිදහස් වීම කරනවා. ඕලයන් හෝ දරුවන්ගේ නිදහස් සීමා කරපුවම ඔය මොන රට දුන්නත් කඩන්නේ නැහැ. ඒ නිසා මේ අර නොකරන්න කර බෑනේ සමාජ කාර්යයක් තියෙනවා. ඒකට සීමා කෙරුවට පස්සේ ඕක එනවා. හරි අමාරු මේ විඳ ගන්න අමාරු දෙයක්. නමුත් එක්කෙනෙක් දෙනෙක් වගේ මට පේනවා විඳිනවා දැන්. මේ தත්ත්වයකදී ඉඳවගෙන තේරුම් අරගන්න කටුවක් වෙනවා හැදෙන ලකුණු. ඒවා දුසිංගණන් එන්නේ මොකම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ගහන්න ගැහුවර කමන්නේ ටිකක් අනුකම්පාවෙන් යුක්තව ගහන්න මේ වදින්නේ ඉතාලම අමාරුවෙන් ඇතුලේ හිට රිදෙන්නේ කියලා හිතාගෙන සද්ද කරනකොට පුළුවන් තරම් අඩුවෙන් සද්ද කරනවා. ගහන බයිනකොට ගහන්නත් බැඳ හිටියොත් ওই ප්‍රශ්නේ මතුවෙනවා. ඇතුලේ මානසික රෝගයක් ඇවිල්ලා කුපුරනවා. ඒක අඩුවෙන් කරන්න මේ වෙලාව හැටියට නොකර බෑ. නමුත් මේ හයියෙන් ගහන්න එපා. මොකද බුදුහාමුදුරන්ටයි වදින්නේ. අන්තිමට ගිහිල්ලා අන්තිමට වදින්න බුදුහාමුදුරන් නමුත් බුදුජානක වහන්සේ මේවා හොඳට විඳලා තියෙනවා. පිට පල්ලෑ ඉන්න අයට ඉච්චක ලියන්නේ. අරගෙන මොකදත් පාරිතක් කරනකොට ඒකේ ආත්මවල ඒක බුද්ධිලේද සත්තු වලින් නේද ඉපදුනානේ. ඉපදින්නත් ඔයාලා වෙන්නේ. ඒ නෑ ගුරු ගුරු සාංශ කියන්නේම මට මේ දේ ආවොත් මම ඒ දේ කරන්නේ කොහොමද කියලා බලන්න ඒක අත්විඳලු බලන්න. වැරදි පැත්ත අත්විඳිනවා. ඊට පස්සේ ඒක හරි පැත්තෙන් දොරක් අත්විඳිනවා. අත්‍යන්ත බලලා මේ ලෝකේ කිසිම කෙනෙක් වැරද්දක් කරන්නේ කෙලෙස් කරන හැටික් කෙලෙස් මට මේ පුද්ගලයා නොදක කෙලෙස් දැක ගන්න පුළුවන් නම් තරුවට. ඒ ඒ කෙලෙසියාවොත් ඒ සතත් වෙනයි මේ පුද්ගලයා ඇත්තේ පුද්ගලයා දැක්කොත් පැටලෙනවා. අම්මගේ තාත්තගෙන් පව වෛර පරි ගන්න හදනවා මොකද අස්ථාව කෝපේ. කෙලෙසේ දකින්න පුළුවන් නම් ඒ අර මේ මට මේ උගන්න පේක කෙනෙක් කියන්නේ ඒ ප්‍රභාකරන්ට වෙලා තියෙන ඔය පානදුවේ පොතේ මහමද බාප්පද පොත පතු ගහලා මරලා තියෙනවනේ. ඉතින් මර පෙඩාටි මේ සිංහලෙක් මරුවම සිංහල මරන්න ඕනේ කියන නිගත්තේ. දාස ගත්තේ උඹලා මට දුන්නා නම් ඕක මම ඕකට දෙනවා කියලා. දැන් නිකමට හරි දැක්කනම් මේ द्वේෂය වැරදම द्वේෂය නැති කරන්න ඕනේ කියලා ඉතින් සාන්තුරෙක් වෙන්න ඉඩ දෙනවා. මේ द्वේෂය වැරද්දක් කියන්නේ මෙතන මුද්දලෙක නෙවෙයි. ද්වේෂය આવොත් මේ කාටවත් වෙන මම ද්වේෂය නැති කරන්න උත්සාහ කරන්න ගියාන දැන් තව පුද්ගලයෙකුට තව ජාතිකට යන්නේ නැහැ. ඉතින් ඔය පොඩි ගියරක මාරු වෙනකන් තමයි මේ තේරම අපි දකින්නේ මොන හරි කෙරුවට පස්සේ පුද්ගලෙක්. මමත් පුද්ගලෙක් මට අරයා කෙනෙක්ම කරා. මට අරයා වෛර කරා. ඉතින් ආයේ ගොඩේ මනක් නැහැ. ඒකට බලනකොට ඇත්තටම මේ පුද්ගලයා කරන කෙනෙකුට වැඩිය අපි අපි විසින් කෙනෙක්ම් කරගන්නවා. මේ කෙලෙස් වශයෙන් දැකිය යුතු ධර්මතාවයේ පුද්ගලාරෝපණයෙන් බලන්න ගියාට පස්සේ ගොඩේ නෑ. මට නම් පුද්ගල වශයෙන් ගන්න නිසානේ අපි මේ ඒ කියන්නේ බාහිර වශයෙන් ගන්න නිසා දැන් අපිට ඒක හැම කුජලම ක්‍රේජයක් වශයෙන් ගන්නවා නම් ඒකට ගැටලුවක් ඇති වෙන්නේ. ඒකට ඇත්තටම අපි සටන් කළ යුත්තක් තියෙනවා. ඒ කෙලෙස් නැති කිරීම සඳහා කටයුතු කළ යුතුයි. දැන් උදා කළාට අපේ හිත කැමති නැහැ කෙලෙස් වශයෙන් ගන්න. අපිට ඕනේ පුද්ගලාරෝපණයමයි ගන්න. අහවලා අහවල් කියනවා අහවල් විදිහට මට කළා කියන වෙනුවට මේ කෙලෙස්ේ ස්වභාවය මේ මේකේ ඒක ලක්ෂණය මේකේ මේ රසය මේකේ පච්චුපට්ඨානේ පදට්ඨානේ වශයෙන් කෙලෙස් හඳුනගත්තා නම් ඒක තමයි බුදුරජාණන් කිව්වේ කෙලෙස් එක්ක ලේසියක් තිබ්බත් අනුකම්පා කරන්න එපා මකපන් කියලා. අපි කරන්න දන්නේ කෙලෙස් වෙනුවට මිනිස්සු මකන්න. අද තියෙන්නේ මේකනේ. මේ මෙල්බන් පැත්තේ මොනවාද කෑ ගහන්න තියෙනවද මොනවා කරන්නේ? දැන් තමයි නැත්නම් පස්සේ තියෙන සාමන් පොඩ්ඩක් ඉන්න. ඔව් කතා කරන්න ස්වාමීනාංශ මේ නාලින්ද ප්‍රශ්නයක් තියෙනවා එයාට බහැල්ලු අහන්න. හොඳයි. ස්වාමීනාංශ නාලින්දි විතර ඉන්න බල්ලා කොහොම හරි කකුල් හතරම දැන් පණ නැහැලු. ඔව්. දැන් හොස්පිටල් එකට එක්කගෙන ගිහිල්ලා ඒගොල්ලෝ කියනවලු අර ඉන්ජෙක්ෂන් එක දීලා බල්ලාව නිරුද්ධ කරන්න කියලා. ඉතින් එයාට ඒක හරියට හිතට බලපාලා ඉතින් ඒක කරන්න බෑ කියලා යෝගාවචරික වශයෙන් ස්වාමීන් වහන්සේගෙන් අවවාදයක් තිබුණා. මට අර ගිය පාර එනකොට අර නිව් සයන්ටිස්ට් කියලා මැගසින් වගේක් එව්වා. ඒකේ හොඳ ලස්සන කතාවක් තිබ්බා. කියන්නද? එහෙමයි සාර. ඒකේ කියලා තිබුණා බල්ලන්ට හුඟක් බලපාන හරියනවායි කියලා හෝමියෝපති. හෝමියෝපති වෙදකම් කරපුවාම සනීපේනවායි කියලා. ඉතින් එක දවසක් මිනිස්සෙක් මේ බල්ලා අරගහන කියාලු ඉංග්‍රීසිය දොස්තර ගාට බල දොස්තර ගාට කියලා බලන්න උඩ තිබුණේ භයානක හැමේ රෝගයක්. ඊට පස්සේ දොස්තර කියලා තියෙනවා මේකට මේ මේ මේ පරීක්ෂා ටික කරන්න ඕනේ කියලා. මේ පරීක්ෂා නම් මම අයිතිකාරයෙක්වලු නෑ නෑ මගේ බල්ලට කිසිම පරීක්ෂාවක් කරන්න ඕනේ නෑ කියලා තරහ වෙලා ගිහලා හෝමියෝපති දීලා ඊට පස්සේ දවසේ හෝමියෝපති වලින් සනීප කරන අර දොස්තර ගාවට ආවා. එතකොට මම බලන්න මම කෙරුවේ කිසිම පරීක්ෂා කරන්නේ හෝමියෝපති කරා දැන් සනීපයි කියලා දොස්තර මහත්තයා හොඳයි කියලා. බලනකොට දොස්තර මහත්තයා බලනකොට බල්ලට තිබුණට අමාරුයි කියලා. හැබැයි මිනිහට හොඳයි. එයා කියනවා අනිවාර්යයෙන්ම දැන් බල්ලට හොඳ වෙනවා. ප්ලාසිබෝ ඉෆෙක්ට් එක වැඩ කරන හැටි ඒකේ අන්තිමට කියලා තියෙනවා වැඩ කරන කෙනාට හිතෙනවා නම් දැන් මම බල්ලට හොඳ උදව්වක් කරා. බල්ලට ධනි බල කරා මිනිහට ධනි වුණාට පස්සේ ඒ ගුණේ බල්ලට යනවා. බල්ලට දෙනවලු මගේ ස්වාමියා ආදරෙන් කල ඒ නිසා හොඳ වැඩේ හෝමියෝපති කරන්න කියන්නේ. එතකොට දෙන්නට සනීප වෙනවා. නාලීට සනීප වෙනවා, බල්ලට සනීප වෙනවා. ආදරෙන් අර කවුද නෝනාට සනීප වෙලා දෙහිච්ච කරපස්සේ මාත් මාත්‍යත් සනීපුනේ. ඔකදී හරි මේ කතාවේ ලියලා තියෙන මේ නිව් සයන්ටිස්ට් කියලා කියන්නේ විහිළු මැගසින් දැන් නෙවෙයි. හොඳ ෂෝක් මැගසින් මම ගිය පාර ගියාට පස්සේ ඕගොල්ලෝම තමයි මට එන්නේ. ඒක ලියලා තියෙනවා මේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක. හෝමියෝපැති ලින්ක් කරන්නේ කෝ ෆැක්ටර්ස් නේ විමු කරනවා. තමන්ගේ ඇඟේ තියෙන ප්‍රතිශක්ති දිනු කරලා දෙන එක. බෙහෙත මොකක්ද දෙන්නේ? ඉතින් මේ බලු දොස්තරට කියනවලු බල්ලට හොඳටම අමාරුයි කියලා. තිබුණට වැඩිය. හැබැයි අයිතිකාරයා කියනවලු ගෙනලා හො බලන්න. අවුසල ටෙස්ට් කරන්න බලුවා මම හෝමියෝපති කරලා දැන් බල්ලට සනීපයි කියලා. බලු දොස්තර යටින් කියනවා ෂුවර් එක මේක බල්ලට බලපානවලු. බල්ලට සනීපේනවලු. මොකද අයිතිකාරයාට සනීපයි. ඊට පස්සේ මේ මනුස්සයා ඉතින් අර බල්ලට අනේ උඹ සනීපුණා හොඳයි, පෙරුවන් සරණයි කියක කන්න පොළොදෙනකොට ඉතින් සනීපේ. ඉතින් ඕක තමයි අපේ හිතේ සිද්ධ වෙන්නේ. ඔය දෙන්නම තමයි නිසා හොඳ උත්තරේ තමයි මේ මේ ඉංග්‍රීසි වෙදකම් කරන්නේ නැතුව නැත්නම් වෙටනරි සර්ජන් කෙනෙක් ගාවට ගෙනියන්නේ නැතුව හෝමියෝපති කෙනෙක් ගාවට ගෙනිච්චාට පස්සේ ඕස්ට්‍රේලියාව ඉන්නවද දන්න බල්ලන් උපදේශ බෙහෙත් දෙන හෝමියෝපති කට්ටිය අන්න දෙන්න කියන්නේ ඒකට හනීප වෙනවා මම ඕනනම් අර ආටිකල් එක කපලා එවන්නම් මේ කියවන්න දෙන්නන්නේ ඇත්ත ඇත්තමයි මම මේ කියන්නේ බොරු නෙවෙයි හරි. සායන සම්සරයි. බලලට අවුරුදු 15ක් ස්වාමීන් වහන්සේ දැන් වයස. ඇත්තටම බලලට තියෙන ලයිෆ් ටයිම් ස්පෑන් එකට වඩා ඌයි. දැන් ඇත්තටම ඉන්නවලු. හැබැයි ඉතින් මෙයාට හිත හදාගන්න බෑ ඒ ඉන්ජෙක්ෂන් එක දෙන්න කියන්න. ඉතින් අස්සන් කරන්නේ නැතුව ඉන්නව බලාගෙන. දැන් ඉතින් බලන ස්වභාවික මැරෙන තුනන ඉවරනේ. හෝමියෝපති කරතගෙන අට්ටව ගෙදර බලලෙක් හිටපුවා නෝකෝ. කපල් බන්නට වෙච්චා කියලා මොනවා? ඈ? සකුල් හතරම දැන් ඇවිදින්න බහැල්ලු වැටෙනවලු බල්ලාව. ආයි ඒක. හතරම පර නැතුව වැටෙනවලු. ඒක ස්වභාවිකයි. ඒක වයසට යන කට්ටියට වෙන දෙයක්. ඒක තමයි සාය මොකද සායන දශකය කියලා තියෙන්නේ. බුදුජානක කියන්නේ සායන දශකය කියන්නේ උඩුකුරුව හොයන දශකයක් තියෙන. ඒක තමයි 90 100 අතර වයසේදී 100 නම් පරමායස අවසාන එක සායන දශකේ නැගිටින්නේ නැහැ. උඩුවටමයි ඉන්නේ. ඉතින් ඒ වයසේදී අර පුංචිම කාලේ උඩුකුරු හොවන පළවෙනි වසරේ කියලා කියන්නේ මන්ද දක්කේ කියලා. ඒ මන්ද දක්කේ සෝ ලකුණු ඔක්කොම පහළ වෙනවා. එයා තමන්ගේම මල මුත්‍රාවකමයි ඉන්නේ. ඒකම බේතක් වෙනවා. ළඟට කෙනෙක් දුන්නොත් විතරයි කන්නේ ක්‍රියාකාරකම් මොනවාක්වත් කරන්නේ නැහැ. ඇත්තේ නැතුව යනවා. ඉතින් ළඟ ඉන්න කෙනෙක් උදව් කරේ නැත්නම් වැඩේ තියෙන්නේ. ඒ නිසා ඒකදී අර මේ යුතනේෂියා ඒකේ සිටුේෂන් එක තියෙන ඒ කියන්නේ සතාට ඉන්ජෙක්ෂන් හදලා මරන්න ඕනේ නැහැ උපස්ථාන කරන වෙලාව. බලහට කරන් කියන උපස්ථාන ටික කරනවා. උපස්ථාන කියලා කියන්නේ ඌ කවදාකවත් ඉල්ලන්නේ නැහැ මොනවාක්වත්. ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම ඌ මැරෙන්න ලෑස්ති. අනිත් ගොල්ල තමයි වැඩේ කැමති නැත්තේ. එතෙන් එනකොට කියලා තියෙනවා මේ සයිකොලොජි එක මිනිස්සුයකට වුණොත් එහෙම ඒ අර ව්‍යාධාර ඉස් නෝ ડોක්ටර් කෙනෙක්ගේ අන්තිම ආටිකල් එක තියෙන ඇක්සෙප්ටින් ඩෙත් කියන එක මරණය පිළිගැනීම කියන එක ඒකදී කියලා තියෙනවා වයසක මිනිස්සෙක් තරුණ කෙනෙකුට වඩා මරණය බාර ගන්න කැමතියි. එයා දන්නවලු මම මේ හිතියෙන් මේ කන්න බොන්න තියෙන දරුවන්ගේ සල්ලි ටිකයි නැති වෙන්නේ. නිසා මම මැරුණට කමක් නැහැ කියන එක පිළිගන්න කැමතියි. උන් දරුවෝ කැමති නැතිලු එයා කොහොමද හදන්න කොහොමද තාත්තා ගොඩ ගන්න හදනවා කියලා. ඒකත් පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ ලෙඩාගේ කැමැත්තක් තියෙනවනම් අනවශ්‍ය විදිහට ඒ වෛද්‍ය පරීක්ෂණ කිලි අර මේ කරන්නේ නැතුව යාට නිසින්ින්දේ මැරෙන්න දෙන එක මේ ධර්ම ජනතාව විසින් වයසකායට කලියුත්තක් කියලා ඒකට ඒ පොතම හිතන්නේ මෙල්බන් වල කියනන්නේ මම දන්නේ ඔය මේ වැදෑරිස් නෝ ડોක්ටර් කියලා ෂෝක් එකක් තියෙනවා. ඒකේ අන්තිමටම චැප්ටර් එක ලියලා තියෙන්නේ ඔක්කොම ප්‍රතිකර්ම කරම කියලා දීලා තියෙනවා. ඒ සිය වටහිර ඔක්කොම දීලා මරණය පිළිගැනීම කියන එක. ඉතින් ඒක හොඳ යෝගාවචරිකට ආදී හොඳ මේ අභියෝගයක්. බලු ප්‍රශ්නයක් වුණාට. ස්වාමීන් වහන්සේ වලලා හුඟක් දැක්කමත් එක්ක අඬනවා ඒක හිත මෝපින් දෙනවා ඒක නැති වුණාම ආය අඬනවා ඒකයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර තියාගන්නත් බෑ හරි ඉතින් මේ මෝපින් දෙන එක බල්ලා එපයි කියන්නේ ඉතින් හොස්පිටලෙට තියාගෙනම තමයි දෙන්නත් ඕන දැන් මේ දවස්වල විදුරුවන් ඇවිල්ලා ඉන්න ඕන විදුරුවන්ගෙන් ආන්න කොහොමද පුතා නැති වෙච්ච වෙලාවේදී මෝපින් ඉන්ජෙක්ෂන් එක වැඩ කරපුවා මට කිව්වා විස්තර සහිතව හැම විනාඩි 10න් 5කට වගේ සැරයක් මෝෆින් එකක් දෙනවලු එතකොට නිින්ද යනවලු ආයෙ ටිකකින් ආයෙ නැගිටිනවලු ආයෙ ටික වෙලාවකින් නර්වස් සිස්ටම් එකේ අමාරු වලට ආයෙ ඒ සිස්ටම් එකෙම වදිනවලු මෝෆින් එකක් එහෙම වෙමින්දල මැරලා ඉතින් කරන්නේ අර වේදනාව ඇති කරන එක හැබැයි මරණ ඉක්මන මෝෆින් වදින්න වදින්න ඇඟේ තියෙන ඔක්කොම මේ දැවිල්ලක් පිච්චිලක් නෙන්නේ ඒක නිසා ඔය මේ ඔය උපස්ථාන කරන කෙනාටත් ඔය ටිකම වෙනවයි කියලා හිතාගත්තාම අපිට බල්ලට අනුකම්පා කරන්න විශේෂයිතියක් නැහැ මොකද අපිත් ওই தත්ත්වෙ ඉක්මවලා නැහැ අපිත් තාම ඉන්නේ ඕකෙමයි ඒ නිසා අපි විශේෂ අපි සර්ව බලධාරී අපිට පුළුවන්කමක් තියෙද්දි නොකල ඉන්නවා වගේ අදහසක් අපිට ගන්න බෑ. අපිත් ඔතනම තමයි. මේ අපේ පහලේ කුටි ආන්තරණත් ඔය වගේ මේ දවස්වල ඇවිල්ලා පුළුවන් නම් උපස්ථාන කරන්න. නෑ නෑ මම කියන්නේ මොබින් දිදී ඉන්නේ කියලා දැනට කෙරෙන්නේ ඒකනම් ඒක අර ඉන්ජෙක්ෂන් එක දෙන තරම්ම හානි කර එකක් නෙවෙයිනේ. මොෆින් එකෙන් කරන්නේ ඌ මේ සෙන්සර්ස් කපලා දාන එක. ආයෙන තිනුට ආයෙ දෙනවා. හැබැයි කැම බීම එපා වෙනවා ඇඟ සම්පූර්ණ මේ මේ අවුල් කරනවා. ඉතින් ඒ හිතියතරක් මේ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඔය මේ උප්පත්ති කෙනාට මරණය කියන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මරණය ගැන කනගාටු වුණාට බල්ලා ආපහු ගිහලා උපදින තැන වළක්වන්න අපිට බෑ. අපිට බෑ මේක බලලා අපිට භාවනා කරලා හිතා ගන්න පුළුවන් ආයෙ උන උපදින තැනකට මෙව අවුලුවේ තියාගෙන කරදර වෙනවා වෙනුවට ආය නෝපදිනාතරකට යන්න ඉපදුනොත් මරණය අනිවාර්යයි. ඒ මරණය මේ කානුකෝල පල්ලි සිද්ධ වෙනවද? රාජාසනයක් උඩ සිද්ධ වෙනවද කියන එක ඒක නිකම් මේ ජීවත් වෙන ආයත බලපාන එක නිසා මරණයට බලපාන එකක් නෙවෙයි. ඒක මරණයට පස්සේ යාට ඒක බලපාන්නේ නැහැ. අවුද මේ චිත්ත මහත්තයා එදා ටෙලිෆෝන් එකේ කතා කරපු ප්‍රශ්නේ ගැන මොකද කියන්නේ? අනන්ත මේ අපේ විදිහට යනවා සම්බන්ධ කොහොමද මේ කවි දවස්කේ හොඳ හොඳට ආයේ තේරෙම අනික වැටෙන්න මම අර මූලපරය සූත්‍රය අපි හොඳට සවි කරා ඒකෙන් ගොඩක් ඉතල වුණා මම ඊයේ පෙරේද කල්පිතේ කාර්යතාව සූත්‍ර කීපයක් දැල්ුවා ඒකෙනුත් හරියට මේ අ දැන් තනසෙන විදිහට මේ කරුණු මතු කරගන්න ඇත්තටම ඇත්තටම වෙලා තිනකොට මූණ දීලාම තමයි මේ පුරුදු කරගන්න තියෙන්නේ සාමාන්‍ය ඉදිනදා වැඩවල තියෙන ඥාති ව්‍යසන, වස්තු ව්‍යසන, අසාධාරණ දේවල් දකින්නකොට හිතෙනවා භාවනාදී එන ඒ ඒකාකාරීකම ඊට වැඩිය හොඳයි කියලා. එදිනදා ජීවිතයේදී ඇති වෙන ওই අස්තලෝක ධර්මයේ තදබල කම්පිත ස්ථානවලට යනකොට අපිට පේන්න පටන් ගන්නවා භාවනාදී යම්කිසි නුරුස්නා ගතියක් එක දිගට අතනෑර පවතින ගති වර්ගයක් තියෙනවා. නමුත් ඒක යම් ආකාරයකට දරා ගන්න පුළුවන්. නමුත් එදිනදා ජීවිතයේ නොය අස්ලෝක ධර්මයේ කම්පිත අවස්ථාවල් ඊයට බලනකොට බොහෝමත්ම හානි කරයි. ඒ නිසා උඟක් කල්යනකොට කල්යනකොට යෝගාවචරය ටික ටික ටික ටික දුක්ඛ සත්‍ය පිළිබඳ උබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන විදිහට මේකේ තියෙන පෙළන ගතිය සහ දවන ගතිය කෙනෙක් විසින් ඇති කරන දෙයක් නෙවෙයි කෙනෙක් ඇති නොකරත් ඒක එනවාමයි කියන එක තේරුම් ගන්න පුළුවන් අර මෙහි භාවනා කරපු සාමණේර කෙනෙක් මේ ගොඩක් දැන දැන වැරදි කරලා තිබුණා. වැරදි කරපු නිසා භාවනා කරනකොට තද 10 ඉන්න පටන් ගත්තා. 10 ඉන්න පටන් ගන්න භාවනා සමාධියක් සතියක් නැතුව බොහොම අවංකව පෙළුණා. ඊට පස්සේ නමුත් කොහොම හරි ආපු නිසා ටිකට භාවනා කරන යනකොට ආයතර උත්සාහය නිසා සත්‍ය සමාධිය ටික ටික එන්න පටන් ගත්තා. එන්න පටන් ගත්තට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ හරි ලොකු සාන්තියක් තියෙනවා. මොකද මේ කරපු වැරද්ද නිසා මම 10න් හිටියේ කරපු වැරද්ද නිසා මම තැවෙමින් හිටියේ නමුත් සති සමාධිය ආවට පස්සේ ඒ ඒ දෙස්තර ගතිය නෑ දැන් එහෙම නැත්නම් මේ ආත්ම නිෂේධනයක් නෑ නමුත් ටිකක් ඉස්සරහට ගියට පස්සේ අර වැරද්දක් කරපු ගානට සතිය සමාධිය තුලින්ම වෙහසක් දෙන්න පටන් ගන්නවා සතියට අහු වෙනවා සමාධියට අහු වෙනවා තියෙන හරියක් තියෙන වෙහසම බව තියෙන හරියක් තියෙන්නේ දරන්න බැරි ගතිය බව පෙළෙන ගතිය බව ඒකට ඇවිල්ලා කියන්න පටන් ගත්තා දැන් සාන්ත මගේ හිතේ වැරද්දක් නිසා නෙවෙයි මං කරගත්ත දෙයක් නිසා නෙවෙයි. නමුත් බැලුව බැලුවට පේන්න තියෙන මේකේ මේ පෙළන ගතිය, තවන ගතිය කියලා. නමුත් මට දෙස් දෙන්නේ නැහැ දැන් හිත. මොකද හේතුව මං දන්නවා මේ මගේ වැරද්දක් නිසා නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ මේ ඔය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය විස්තර කරන්නේ තවන ගතිය සහ දවන ගතිය, පෙළන ගතිය කියලා. ඉතින් ඒක තමයි අපි මේ ප්‍රතික්ෂේප කරන්න බාහිර දේවල් හොයන්නේ. අපි දිහාවට අපි නැමුණොත් ඇත්ත දැක්කොත් ඇතුළත පේන තියෙන මහා පීඩාකාරී ගතියක්. මහා දවන ගතියක්, තවන ගතියක්. ඉතින් ඒ නිසා අපි පොත්පත් කියවනවා, මේ රේඩියෝ අහනවා, බාහිරට හිත යොමාගෙන ඉන්නවා. නමුත් භාවනා කරනකොට කරනකොට කරනකොට ටික ටික ටික ටික තේරෙනවා. ඒකෙන් වෙන්නේ නිකන් කල්මැරීමක් පමණයි. අපිට මේ තවන තවන ගතිය භාවනාවෙන් දවන තවන ගතිය දරන්න පුළුවන් කියලා. ආන්නේ දැරීම එනකොට ලොකු උපේක්ෂාවකින් තමයි ඒක කරන්නේ. ඒ වගේම තලසුණාකමක් එන්න වෙනවා. හැබැයි බලාපොරොත්තු යන්නේ නම් භාවනාදී මෙතේදී ගොඩාක් සාන්තිදායක එහෙම නැත්නම් මේ දිව්‍ය ලෝකයක් වාගේ විවිධ විශාල தত্ত্ব. නමුත් ඉස්සරහට යනකොට යනකොට තේරෙන්නේම දුක්ඛ සත්‍ය විවිධ පැතිකඩ මිස මේ මෙතෙක් සංසාරේ මගාරින්න ගත්ත ප්‍රයත්න මිස මේ දුක්ඛ සත්‍යයේ මේ ප්‍රකට වීමක් තමයි සිද්ධ වෙන්නේ. එනිසා පොත් බැලුවත් එදිනදා ජීවිතේට මුණ දුන්නත් අර සිංහල වචනේ තමයි කියන්න තියෙන්නේ පැමිණි දුක් පැණි රහයි කියාගෙන අනේ එකයි තියෙන්නේ. අවසරයෙන් දැන් අපි ඇතුළතින් බලනකොට දැන් සාම එදෙන ගැතිය බාහිර බාහිරින් බලනකොට අර වගේ පුදුලෙක් පුදුලෙක් වශයෙන් යන්නේ එහෙනම් අපි කරන අපි ඉන්නේ නැහැ එහෙම වෙන්න ඕනේ අපිට අර කම්පා වෙන ගැතිය සම්දස්සු ඇති ඇතුළට ඇතුල් වෙන්නේ. දැන් අපි භාවනා කරනකොට ඒක අපි පුදුලෙක තොරව බලුවොත් අපි ඒ තවන තේරෙන ගැතිය ස්වභාවික දත්තෙන් උනත් සමහර විට අර බාහිර ගියමන් අපිට පුද්ගලික වශයෙන් යන්නේ අර. ඔය ඒ බාහිර වශයෙන් අතර පුද්ගල වශයෙන් ගත්ත ගමන් අපි මේක මගේ වැරද්දක් නෙවෙයි උගේ වැරද්දක් කියලා අපේ චෝදනාපත්ත චෝදනා සම්පූර්ණ බාහිර යොමු. යොමු වෙච්ච ගමන් වෙහෙසයි එතකොට කියන්නේ ලාභයයි අලාභයයි පාඩුවයි දෙකම සිද්ධ වෙනවා. හොඳට ඒකෙදි උගත සීලය බලපානවා. මෙතෙන් යනකොට තමයි දන්නවා මගේ සීල දෝෂයක් නැහැ. භාවනා සති සමාධි දෝෂෙකුත් නැහැ. දැන් මේ මේක මේ මේ ඉස්සරහ පේන්නේ ප්‍රകൃතියක් බව. ඉතලා පේන්නේ කවුරුත් කරපු දෙයක්වත් අවාසනාවක්වත් දරා ගන්න බැරි දෙයක්වත් නෙවෙයි ප්‍රകൃතිය කියලා දැනගත්තාට පස්සේ මේකද මම පිළිගන්නවද නැද්ද කියන වෙනම ප්‍රශ්නයක්. නමුත් යම් කිසි කෙනෙකුට හිතනවා නෑ මේ කවුරුත් කරපු දෙයක් මගේ සීල දෝෂයක් කියලා භාවනා කරන්න. විශේෂයෙන් තවෙන්න ගන්න. තමයි දන්නේ භාවනාවේ දෝෂයක් නෑ. කවුරුත් කරපු දෙයක්වත් නෙවෙයි සීල දෝෂෙකුත් නෙවෙයි. සත්‍ය සමාධිය තියෙනවයි කියලා උගා හුරු වෙනකොට හුරු වෙනකොට තියෙනවා මේක හොඳයි ඔය චේතනාපූර්වක කර්ම රැස් කරනවා. මේක නැතිවීම සඳහා දේවල් කරන්න ගිහිල්ලා චේතනාපූර්වක කර්ම රැස් කරනවා කියන්නේ මෙතන චේතනා නැහැ. සත්‍ය සමාධිය තියෙනවා, අරසාව තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන භාවනාවේදී මේ සැපක් එහෙම නැත්නම් මේ සාන්තියක්. නමුත් අවචනාසේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කියන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳව පුබ්බේ අනුසුතේ ධම්මේසු චක්කුමුද පාටි ඥානමුද පාටි පඤ්ඤාවුද පාටි විද්‍යාවුද පාටි ආලෝකෝද පාටි දුක පිළිබඳව මෙතෙක් නොඇසු නොවිරෝ විදිහට මට ඥානෙ පහළ වුණා ආලෝකේ පහළ වුණා ප්‍රඥාව පහළ වුණා කියලා මේක කරන්නෙත් නැහැ. ඒ වගේම මේක විඳින්නේ මම කියලා ගත්තොත් විඳවනවා. ඕකත් අල්ලක විතරක් වගේ දාලා නිකන් හිටපුවාම පැමිණිච් එකට විඳින්න අරලා මා කුදුවේ නිකන් මේ හැව ගලවලා දැම්මා වගේ ඒ නිකන් මේ හලබුදාදි ගතියක් එනවා ඒක තමයි විමුක්තිය කියන්නේ. ඒ කියන්නේ මේ දුකෙන් විමුක්තිය ලැබීම පිණිස දුකත් එක්කම වැඩ කරන්නේ. භාවනාදීන දුක සතිය යටතේ සමාධිය යටතේ සිද්ධ වෙන්නේ හැබැයි කිසිම යෝගාවචරයක් මේක බාර ගන්න කැමති. හිතන්නේ මේක මේ දෝෂක ප්‍රතිඵලයක්, වැරද්දක ප්‍රතිඵලයක්, අසත්‍යක ප්‍රතිඵලයක්, සමාධිය නැතිකමේ ප්‍රතිඵලයක් කියලා. නමුත් චේතනා නැති බව කල්පනා වෙන්නේ නැහැ. නැත්තම් සංස්කාර නැති බව තේරෙන්නේ නැහැ. නිසා සංස්කාර නැති පැමිණි දුක්නේ. මේ කවුරු කරපු දේවල් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා බලනකොට පුදුමාකාර ඇතුලේ ගැඹුරකමක් තියෙනවා. පුදුමාකාර ඇතුලේ මේකේ තියෙන ගැඹීරත්වයේ ඇතුලේ මේ ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල මං හිතේ වෙනවට උත්තර හිව්වා. විවිධ ක්‍රමවලින් අනේ මේ උත්තර හොයන්න බැලුවා. දැන් නෑ. දැන් ඒක මූලදී ගත්තොත් ඔක ගිහිල්ලා අන්තිමට පරියන්කේදීම මරණයක් දකින්න. මරණ හා සමාන දුකක් අත්දකින්න දවසේ තේරෙනවා මේක බින්දයි කියලත් ඇතුලේ ඉන්න ගිනියට මොකක්වත් වෙන්නේ. අපේ ප්‍රകൃතියට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අර මේ දුකත් එක්ක පුදුම ආඩ වීමක් මේ දුකත් එක්ක ඒක වගේම දුක්ඛම් පරිඤ්ඤයයන් කියලා තියෙනවා. ආත්මෙම තේරුම් ගන්න කියලා කියනවා මේ මේක ඇතුව නැතුව මේ කොටස නැතුව කියලා හිතන්න බෑ. එහෙම වුණොත් ආය සංසාරයට එන්න වෙනවා. ඒ නිසා මේ අයියාති තියෙන වෙලාවේදී ලුවාන්තරම් අතුවෙන්ද ඉල්ලලා නම් ගන්න යන්න එපා. ඉල්ලන්න ඕනේ දෙනවා. ආන් මේක දෙන්න සූත්‍රවල පුදුමාකාර විදිහට කතා කරලා තියෙනවා. සූත්‍රවල තියෙන උපේක්ෂාව කියන්නේ ඕකම තමයි. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේම. ශෝක කරන්න එපා. රංජනය කරන්න එපා. ඛේමේ තමයි කරන්න කියන්නේ. ඒ වගේම සතිය නෑ කියලා තැලෙන්න එපා. අසතියේ නකම්පතියි. සතිය නෑ කියලා කම්පා වුණ නැත්නම් ඒක සති බලය කියලා. සමාධිය නැහැ කියලා සැලෙන්න එපා. ඒක සමාධි බලයේ බවට පත් වෙන ආදිවාසී මේ Taman ළඟ තියෙන ගුණ ධර්ම දැක දැක දැනගෙන පිළිහෙති නොසලී සිටීමේ හැකියාවක් තියෙනවා කියන එක තේරෙන්නේ උකෝක් ගැඹුරු විපස්සනා විද්‍යාවක්. එහෙම නැත්නම් අපි හිතන්නේ මේක මේ ආණ්ඩුවේ දෝෂේ, ඊත්තු වල දෝෂේ, ආහාරයේ දෝෂේ, ගුරුරැගේ දෝෂේ කියලා පුද්ගල ආරෝපණය කරනවා. කෙරුවොත් අපි නොකරන කෙනෙකුට හැම කෙනාම කරනවා. කලාතුරකින් හරි මතක් වුණොත් මේක තමයි බුදුහාමුදුරුවෝ දැක්ක මේ දුක පිළිබඳව අලුත් දෘෂ්ටි කෝණය කියලා තමන්ට ලොකු වීරත්වයක් ඇති වෙනවා. මෙතෙක් කල් ගත්තේ නැති මේ ගැම්මක්, නැම්මක් තමයි අරන් තියෙන්නේ. අදානේ එතකොට එතන ඇති බව නැති බව දැනගැනීම විස්තර තියෙනවා. මේකේ හොඳ නරක බෙදන්න යන්න එපා. දුක සැප බෙදන්න යන්න එපා. වින්දනයක් තියෙනවා. ඒ වින්දනේ දරන්න පුළුවන්. දරන්න පුළුවන් නම් යම් ඉස්සරහට යන්න යන්න යන්න යන්න මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා මේ தත්ත්වෙ චේතනා කරන්න එපා. වේවා නොවේවා මේක වෙනුවට වෙන එකක් වේවා ඒ සෑම චේතනාත්මක කර්ම වලටපත් වෙනවා. මේක වින්දට කර්ම වෙන්නේ. මේක වින්දම වෙන්නේ ගෙවා දැමීමක් පමණයි. මේ පරණ වෙච්ච කර්ම ගෙවෙනවා අලුත් කර්ම රැස් වෙන්න සතිය තියෙනවා. ඒක ඒක ඇත්තටම තපසේ නැත්නම් භාවනාවේ ඉහළම කෙලවර ඔක පරියන්කේදී විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා වැඩ කරනකොට සිද්ධ වෙනවා. සක්මනේදී සිද්ධ වෙනවා. අන්තිමට බලනකොට පුරුද්දට ගියොත් භාවනා නින්දේදී සිද්ධ වෙනවා. නින්දේදී උනත් වෙනකොට බලනවා වැරදි නොකර සිටීමේ හැකියාව බලනවා ඉතරයි. මගෙන් අඳුම සත්‍යයක් පිටත් වෙන කටයුතු කරන වැඩ කරනවා ඉතරයි. එහෙම නැතුව මේ අවුල් පාස දාන්න යන්නේ. වන්දන්ත මේ ඒ ජීවිත කිම කවතාවක් සිද්ධ වෙන්නේ ඇත්තටම වැලියව වැලියවම මේ ඒ අර මේක පිළි අර ගන්නවා නම් මේ සත්‍ය කියන එක ඒකත් එක ගැටීමක් නැහැ ඒකම තමන් මේ හිස්වීමක ඉන්නවා කියනක තේරුම් ගන්නවා. ඔය කියන්නේ හිත කය වචන කියන තුන්දරයෙන්ම හැම චිත්තක්ෂණයකම හික්මන එක සිද්ධ වෙනවා. කාටවත් කියා ගන්න නෙවෙයි හික්මිච්ච ගමන්ම එතනම උත්තරේ තියෙනවා. මේක කරදරයක් කියලා බාරගත්තොත් කරදර වෙනවා. මේක තීර තාට එහෙම තියලා අනුගදයක් මේ බලන ඉන්නකොට ඒකේ තියෙන කරදර ගතිය වෙනුවට ධර්මතාවය වැටෙනවා ගැඹුරු තේරෙනවා. මේ මේක මේ නොකර නිකන් හම්බ වෙන දෙයක් නෙවෙයි අනිවාර්යෙන් ප්‍රතිපදාවක් තුළින් හම්බ වෙන දෙයක් කියන එක තේරෙන්න පටන් ගන්නවා. හැබැයි කාටවත් බුදුරජාණන් එහෙම දෙන්න හම්බ වෙන්නේ නැහැ. දයාවැද්දට දෙන්න බෑ. දයාවැද්දට දෙන්න පුළුවන් නේ දුකක් දෙන්න පුළුවන්. දුක දීලා කියසයි පුළුවන් නම් කාලා බලපන් කියලා. ඉතින් ඒකට මිනිස්සු තරහයි. ඒ නිසා දෙන්න යන්න එපා. ඒක කරගෙන යනකොට අබෞද්ධයට උනත් තේරෙනවා මේ මනුස්සයා දැරීමක් දරන්නේ කියලා. සංසාරේ ආයෙ නම් එන එකක් නෑ මේකට. ආයේ නොයෙන්ද යන්නේ ඊට පස්සේ ආ එන්නම් කියලා යන්නේ ඕක ඕක කාපු කෙනා ආයෙ එන්නේ නැහැ. ඇවිල්ලා වැඩක් නැහැ මොකද අන්තිම සැප කිව්වත් ඔතන තමයි එන්නේ. සාහාකාරිකයි කියන්නේ ඒ කියන්නේ ඒක අකාලික වෙනවා ප්‍රතික්‍රියා නොකර ඉවසුවොත්. ප්‍රතික්‍රියා කරුවොත් කාලික වෙනවා. ප්‍රතික්‍රියා නොකර මේක විඳින්න පුළුවන් දරන්න පුළුවන්. මේකට චෝදනා නොකර ඉන්න. යම කාටවත් නොකිය ඉන්න. එහෙම නැත්නම් මේක මේ කරදරයක් නොකරගෙන ඉන්න පුරුදු කිරීමේ හැකියාවක් තමයි තුල තියෙනවා කියලා දැනගත්තට පස්සේ කියනකොටම සමාදන් වෙනවා. එතනම සමාදන් වෙනවා. එතකොට තේරෙනවා බුදුහාමුදුර අවුරුදු 2500 තිරුවන් පෑවට මේකේ වැඩවල ඉලෙක්ට්‍රික් ගතිය අඩුවක් නැහැ. ඒක හැබැයි එතන සම්‍යක් දෘෂ්ටි කියන එක අන්තිමම තියුණු. අර ඊම තියුණු සම්‍යක් දෘෂ්ටියක් තියෙන්නේ. හැබැයි වැරදිලා, පෙරදිලා, පට වෙලා බැරි තැන තමයි යොමු කරන්නේ. පුළුවන්කම් තියෙන කාකල් හොයනවා අර මනුස්සයාගේ දෝෂේ, මෙයාගේ දෝෂේ කියලා තියෙන නිසා. බැරිම තැනට හෝ නැත්නම් අපේ කර්ම ගෙවිච්ච දවසේ හිතනවා ඌ කරදරයක් නැවක ඕ ඔහොම තියෙන දාලා කරපන් හිටපන් අකාලික වෙන්නේ අනිත් ඒක. ඒ කියන්නේ ටෙලිෆෝන් එකේ දා වැඩ කෙරුවේ නැත්තේ ඕක කණ්ඩ දෙන්න වෙන්න වෙච්ච එක නිසා තමයි. දැන් වැඩ කරනවා ටෙලිෆෝන් එකයි. ඒ වගේ දැන් අර සමාජය තරව ඔක්කොම හොඳට එනවා. ඒ හරි ගියා නම් ඉතින් හරි තමයි. තේරුණාද? ඒ කියන්නේ ඉතින් ඒක බලාපොරොත්තුවක් නෑ. හරි ඒ වුණත් ළඟදීව බලාපොරොත්තු වෙන්න තවත් සුනාමියක්. එච්චර ඒක හරි ගියා නම් ආයෙ ආයෙ වැරදුනාට පස්සේ ආයෙත් හරියනවා. බුදුම ලෝකයක්. එච්චරයි. හොඳයි අපි දැන් අද නම් මේ ධර්ම සාකච්ඡාවට ටෙලිෆෝන් එකෙන් කරදරයක් කෙරුවේ නැහැ. අපේ වෙලාව දැන් 9 සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා මේ අපි එහෙමනම් මෙතනින් නතර වෙනවා. මෙල්බන් නගරේට මේ පෙරුවන් සරණයි කියලා අපි ආශිර්වාද කරනවා. සමහරවිට කරදරයක් වුණේ නැහැ. මේ කහමාරක් ගතකට මේ ධර්ම සාකච්ඡාවේදී යම් කිසි පිනක් තියෙනවා පුදුලක් තියෙනවා නම් ඒක පේන කෙන කාටවත් අනුමෝදක් දෙන්න පිට ඥාතියින් දීපත් දෙන්න පිට කර්මාර්ථය ඉදිරිපත් කරගැනීම අදහසින් අපි ගාථා සජ්ජායනා කරලා ධර්ම සාකච්ඡාවල සමාප්ත කරමු කියන යෝජනාව තාකාචනම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාකාචනම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාකාචනම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පත්ති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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ අතං සමාදමෝ සූයාස නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ අතං සමාදමෝ සූයාස නිපාන පත්‍ය